ගයි ගෞරවනීය සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපවත් වදාලා අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ නිවෙනේ නිවීම දේශනා පිළිය පිළිබඳ අපේ අදහස් නැත්නම් විමසුමක් කරන්න ඒක අපි ගිය පාර 7 වෙනි දේශනා ඉවර කරා 8 වෙනි එක පටන් අරගත්තා ඉතින් අපි අටවෙනි දේශනාවේ මුල් කොටසෙන්ම පටන් ගන්න කියලා අපි චන්ද්‍රරත්න ආමඳුන්ගෙන් ඉල්ලා හිටියා.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 නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 8 වන දේශනයයි මේ. ගියවර දේශනයේ අවසාන හරියේදී අපි අනිදස්සන විඥානයේ කෙබඳු එකක්ද යන්න තේරුම් ගැනීමට මෙදුම් සංගයේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයෙන් ගත හැකි සාධක උපකාර කරගත හැකි අන්දම තරමත් දුරට සාකච්ඡා කළා. එතනදී අපි පළමුවෙන්ම එක්තරා එක්තරා ඡේදයක් ඉදිරිපත් කරගත්තා. ඒ ඡේදය නැවත මතක් කර ගැනීම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පමං තං පටවියා පටවිත්තේන අනනුභූතං පීයාලං සම්බස්ස සම්බත්තේන අනනුභූතං මේ ඡේදයෙන් ප්‍රකාශ කළේ අදහස් වශයෙන් ගත්තොත් අනන්ත වූ සබ්බතෝ පබ එම පැත්තෙන්ම ප්‍රභාවත් වූ ඒ අනිදස්සන විඥාණය පටවි ධාතුවේ පටවි ස්වභාවයෙන්ුත් ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයෙන්ුත් ආදී වශයෙන් ඒ කියන එක් එක් සංකල්පයට අදාළ වූ ස්වභාවයෙන්ුත් නිර්මුක්තයි. ඒ කියන්නේ ඒවට යටත්ුනේ නැහැ. අනනුභූතම්. එකී සංකල්පවලට ලෝකයා ආරෝපණය කරන යම් ස්වභාවයක් ඇතොත් යම් සත්‍ය ස්වභාවයක් හැටියට සලකන දෙයක් ඇතොත් ඒක මේ අනිදස්සන විඥානයේ සටහන් වෙන්නේ නැහැ. ඒකයි මේ විඥාණය ඊට යටත් නොවනවයි කියන්නේ. සාමාන්‍යයෙන් ලෝකයා එදිනදා ව්‍යවහාරයේ පාවිච්චි කරන සංකල්පවලට එක්තරා සත්‍ය ස්වરૂපයක් දෙනවා. මේවා ගන්න පුළුවන් ධම්මාරම්මන හැටියට. සිතට අරමුණු වන ධර්ම. ධම්ම කියලා කියන්නේ සිංහල වචනයකින් කියවොත් දේවල්. එතකොට ලෝකයා හිතන්නේ මේ කියාපේ සංකල්ප සමූහයේ යම්කිසි දෙයක් තියෙනවා කියලා. මේ එක එකක් ගත්තාම හැම එකකම යම්කිසි දෙයක් තියෙනවා කියලා. මේ ධම්මාරම්මන වල එහෙම නැත්නම් මනසට අරමුණු අරමුණු වන දේවල යම්කිසි ස්වභාවයක් දෙයක් හරයක් තිබෙනවායි කියන විශ්වාසය ලෝකයා තුල තිබෙනවා. නමුත් මේ රහතන් වහන්සේගේ විමුක්ත සිතේ ඒ කියන ඒ ස්වභාවය සටහන් නොවන බවයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ. මේ ධම්මාරම්මනවල සත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා සිතීම ලෝකයාට ඉතාමත්ම අවශ්‍ය කාරණයක්. මක්නිසාද ආරම්මන වශයෙන් ඒවායේ එල්බ ගන්න නම් ඒවායේ යම්කිසි හරයක් තියෙන්න ඕන. හරයක් ඒවාට ආරෝපණය කරන්නවත් ඕන. එතකොට ලෝකයා ආරෝපණය කරනවා ඒවට යම්කිසි හරයක්. ඒක තමයි පෘථිවියෙහි පෘථිවි ස්වභාවයක් තියෙනවා. ආපෝ ධාතුවේහි ආපෝ ස්වභාවයක් තියෙනවා. ජලයේ ජල ස්වභාවයක් තියෙනවා. ආදී වශයෙන්. ඒ විදිහට භූතයින්ට අදාළ වූ භූතත්වයක් තියෙනවා. දේවත්වයක් තියෙනවා. ප්‍රජාපතිත්වයක් තියෙනවා. බ්‍රහ්ම බ්‍රහ්මත්වයක් තියෙනවා. ආදී වශයෙන් වෙන එකක් තබා සබ්බස්ස සබ්බත් වේන මේ හැම දෙයකටම ඒ සම්බත්ත කියන ස්වභාවයකුත් තියෙනවා කියලා ලෝකයා විශ්වාස කරනවා. යම්කිසි සංකල්පයක් ගත්තාම ඒ හැම එකකටම මේ විදිහට සත්‍ය ස්වභාවයක් දීම නිසා ලෝකයා ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල් ඇති කරගන්නවා. සුභ සංඥාවල් ඇති කරගන්නවා. ආත්ම සංඥාවල් ඇති කරගන්නවා. වෙන විදියකින් කියනවා නම් තණ්හා මාන දික්ති වලට මේ සංකල්ප අරමුණු කරගන්නවා. ඒ අරමුණු කරගන්නේ ඔන්න ඔය කියපු පටවිත්ත, දේවත්ත ආදී ඒවාට ආරෝපණය කරන ස්වභාවයෙන්. නමුත් අනිදස්සන විඥාණය මේ කියන ස්වභාව වලින් ලෝකයා මෝහණය වන ස්වභාව වලින් <clears throat> මිදිලයි තියෙන්නේ. මේ භවනාටකයේ ගෙතීමට ලෝකයා සත්‍ය වශයෙන් සලකන මේ සංකල්ප සමූහය පිළිබඳව මෝහණයක් රහතන් වහන්සේගේ විඥානයේ ඇතිවන්නේ නැහැ. ඒක තවදුරටත් පැහැදිලි වෙනවා මේ බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේම සඳහන් වන තවත් පාඩයකින්. බක බ්‍රහ්මයා නිත්‍ය සංඥාව නිසා ඇති කරගත්තු මානය තමාගේ බ්‍රහ්මත්වය පිළිබඳව ඇති කරගත්තු නිත්‍ය සංඥාව නිසා හටගත් මානය. බිඳීමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. පඨවින්කෝ අහං බ්‍රහ්මේ පඨවිතෝ අභිඤ්ඤාය යාවතා පඨවියා පඨවිත්තේන අනනුභූතං තද විඤ්ඤාය. පඨවින් නාහෝසින් පඨවියා නාහෝසින් පටවිතෝ නාහෝසින් පටවින් මේති නාහෝසින් පටවින් නාභි වදින් මෙතනින් කියවෙන්නේ බ්‍රහ්මය මම පෘථිවිය පෘථිවිය වශයෙන් අභිඥාය ඒ කියන්නේ විශිෂ්ට නුවණින් තේරුම් අරගෙන ලෝකයා තේරුම් ගන්න සාමාන්‍ය සංඥාවෙන් නොවේ විශිෂ්ට නුවණින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන පටවින් පටවිතෝ අභිඥාය යාවතා පටවියා පටවිත්තේන අනනුභූතං තද විඥාය පෘථුවියෙහි පෘථුවි ස්වභාවයෙන් අනනුභූත වූ ඒ කියන්නේ පෘථිවි ස්වභාවයට යටත් නො වූ යම් දෙයක් ඇත්නම් එතන යම් දෙයක් කියලා සඳහන් කරන දේ පසුවයි තේරුම් කරන්නේ. ඒක තමයි අර අනිදස්සන විඥාණය. අපි අර කලින් සඳහන් කළ අනිදස්සන විඥාණය ගැන කියන ඡේදයට කලිනුයි මේ පාඩේ සඳහන් වෙන්නේ. එයින් අපිට හැඟෙනවා පෘථිවි ස්වභාවයෙන්ොත් අනනුභූත වූ යම් දෙයක් ඇද්ද යම් තාත්වයක් ඇද්ද ඒ කියන්නේ මේ අනිදස්සන විඥානයක් ඇද්ද තද විඥාය. මේ අනිදස්සන විඥානය හරියට තේරුම් අරගෙන ඔන්න ඊළඟට ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේගේ දර්ශනය. පටවින් නාහෝසින් මම පෘථුවිය නොවීමි. පටවියා නාහෝසින් පෘථුවියෙහි නොවීමි. පටවිතෝ නාහෝසින් පෘථුවියෙන් නොවීමි. පටවින් මේති නාහෝසින් පෘථුවිය මගේ යයි නොගතිමි. පටවින් නාභි වදින් පෘථුවිය පිළිබඳව මානෙන් කියාපෑමක් නොකෙලිනි. මෙතෙන් කියවෙන විභක්ති රූපවලිනුත් අපට හැඟෙනවා ලෝකයා අර සංකල්ප වලට ස්වභාවයක් දීලා ඒවට තත්වයක් දීලා ඒ විදිහට ඒ සංකල්පය තමන්ගේ තණ්හා මාන දික්ති වලට අරමුණු කර ගැනීමට සුදුසු தත්වයකට පත් කරගත්තට පස්සේ ඊළඟට විභක්ති රූප මතුවෙනවා. මේ විභක්ති රූප කීපයක් තමයි මෙතනින් මේ කියවුනේ. එතකොට මේ කියන පෘථුවිය පෘථුවිය දැන් කෙනෙක් හිතන්න පුළුවන් මගේ පෘථුවිය එහෙම නැත්නම් මම පෘථුවියේ සිටිනවා ඒ වගේම පෘථුවියේ සිටි මම ඒ වගේම පෘථුවිය පෘථුවියෙන් කියන අන්න ඒ වගේ සංකල්ප සංකල්පයේ අනුව හදාගත්තු විභක්ති රූප දැඩිලා ගැනීමෙන් කරන්නේ අර තමාගේ මමත්වය තහවුරු කර ගැනීමයි. මේ සින්දියාගේ ඇත්තටම අර එදා මේ සාකච්ඡා කරපෙකදී කියනකොට මට මගේ ඉදින්දා ජීවිතයේදී සිද්ධ වුණා මේ ඒකට යෙදෙන ගතිය වැඩි දැන් මේ මට බිඳීමක් ඇවිල්ලා තිනවා විපුල කියලා මහත්තයාගෙන් මේ ස්පිරිචුවල් ටුවරිසම් කියලා අනිත් වචනයක්. මේ වන්දනාගමන් නෙවෙයි ආධ්‍යාත්මික චාරිකා කියලා කතාව. ඉතින් ඒකට ඉන්දියාවේ හැම කෙනාම යනවා කොච්චර හම්බ කරුවත් ඉන්දියාවේ ඉල්ලන නිකන් ආධ්‍යාත්මික චාරිකාවක් හැදෙනවා. ඉතින් හැදෙනකොට වන්දනීය ස්ථාන වලට යන්නෙත් නෑ, රාෂ්ට්‍රෝඩෙක් පිටිපස්ස යන්නෙත් නෑ, ආගම පිටිපස්ස යන්නෙත් නෑ, නිකන් විවේක වෙන්නේ. ගහකන්න පුරේට යනවා, ඔය එක එක જાති කරනවා. ඉතින් ඒක ලංකාවේ නෑ. ඉතින් ඊට පස්සේ මාත් ඒක පටන් ගන්න අරගෙන මට ලිපියක් කරලා දෙනවා. ඒකේ තිබුණා මේ අද්වෛතයේ සහ නන් ඩුවැලිටි කියන වගේ ආධ්‍යාත්මිකට තමයි මම ගෙනියන්නේ. ලංකාවේ ඕන තරම් මේ ස්ථාන තියෙනවා. ආගමක් මොකක්වත් නැහැ. ඒක විවේක වෙන්න පුළුවන් තරම්. නමුත් ඒක ලංකාවට හත්ත පහකත් ආදානමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒක ගැන ලංකාව හිතලත් නැහැ, දන්නෙත් නැහැ. ඉන්දියාව ලංකාව තිබුණානේ ඉන්දියාවේ බඩු. නිසා ඉන්දියාවට නම් මිනිස්සු ලංකාවට එන්න ඕන කමක් නැහැ. යෝගා කිව්වොත් ඉන්දියාව ගඩුවා. ඒක භාවනා ඉන්දියාවේ. ඉතින් ලංකාවට එන්නේ නැහැ. ඉතින් බලනකොට මම මේ මාතෘකාවට විවේචනයක් දැම්ම මේ කියන්නේ ඩුවැලිටි, කන්ඩුවැලිටි මේ කියන්නේම අද්වෛතයක් ගැන කතා කරන්නේ කියලා. ඊට පස්සේ මම ගියාට පස්සේ හම්බෙන්න කතා කරා. ඊට පස්සේ මාට හම්බෙන්න ටෙලිෆෝන් එක කතා කරලා මේ මාත්‍යා එව්වා නන් ඩුවල් ශ්‍රී ලංකා කියලා යාළුවේ වෙබ්සයිට් එක. ඉතින් ඒකකොට මම දැනගත්තා මේක තමයි මේ කතා කරන්නේ කියලා. ඊට පස්සේ මම විකු බෝධිගේ මේ අද්වෛත වේදාන්තයේ තියෙන භයානකම ලංකාවේ ඉන්න ආම්දුරු ගොඩක් එක්කෝ ඒක දන්නේ නැහැ, දන්නවනම් දන්නේ ඒක. නමුත් ඒක නෙවෙයි බුදුසසුනසිට කියන්න හදන්නේ කියලා අපි දැන් දේශනා දෙක තුනකම වගේ මේ නිවන නිවීම දේශනාවලටත් ගත්තා. ඉතින් ඒකට අදාළ පොත්පත් ටිකක් කියවන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම බික්කු බෝධිගේ ඒ ආටිකල් එක බාගත්තා. නන්දු ඇලිටි කියලා. ඒකට චෝදනා කර දුනා බුද්ධ ධර්මයේ අනිදස්සන විඥානයයි ඔය කියන අද්වෛතය පටලවා ගන්න එපයි කියලා. ඒකට හොඳ ලස්සන කරුණු පෙන්නලා දුන්නා. ඉතින් ඒක මම ඊට පස්සේ විපුලට ඊට පස්සේ විපුල මහත්තයා කියනවා මම දන්නවා සාංශ මට හම්බෙන්න ඕන ඔබ අන්තේ මම එන්නම් කියලා වැරදිලා මම කොළඹ ඉන්නේ කියලා පස්සේ මම කරනවා මම ඉන්නේ කොළඹ නෙවෙයි හම්බෙන්න එන්නම් කියලා පස්සේ ඒ ආටිකල් ඩවුන්ලෝඩ් කරනකොට ඒකෙම තිබුණා බිකු බෝධි ලියපු ආටිකල් එකට විවේචනය. ඒ විවේචනය ගත්තට පස්සේ දැන් බිකු බෝධි කියන්න හදනවා මේ තේරවාද ශාසනය පෙන්වන්න හදන නිවන අනිදර්ශන විඥාණය භ්‍රමත්වේ නෙවෙයි කියලා සාමාන්‍ය වචනෙන් කියනවා. මේ මොකද බ්‍රහ්ම තමයි ඔයගොල්ලෝ මේ අද්වෛතය කියලා එහෙම නැත්නම් මේ තවත් වචනයක් එකට තියෙනවා වේදාන්ත කියලා පෙන්නන. ඉතින් ඒ වේදාන්තයෙන් ඔය කොටස විතරක් ඒ බ්‍රහ්ම පදාර්ථයක් මුල් කරගෙන ආදි ශංකර ආචාර්යතුමා බුදුජානසිට පස්සේ අවුරුදු 800කට පස්සේ කිව්වා බුදුජානන්සේ කියන එක තමයි අපිත් කියන්නේ ඉතින් අපි මේ ඒකටත් එහා ගිහිල්ලා ඒ නැස්චාර්ත සංකල්පය දැනගැනීමේ තියෙන සතුටෙන් බුද්ධ විදින් ඉන්නවා. නැස්චාර්තය තමයි සංකල්පය. ඒක දැනගන්න දේ ආත්‍යාර්ථයක්. ඒ නිසා අපි සච්චිත්තානන්ද නිතරම සතුට සිතින් ගත කරනවා. මේ ඒක අපි බ්‍රහ්ම කියලා නම දානවා. බ්‍රහ්මට කියනවා නිර්ගුණ සගුණ කියලා අවස්ථා දෙක. නිර්ගුණ කියන්නේ අනිදස්සන අවස්ථාව. එයාගේ ගුණයන් ගැන ආඩම්බර නොවන අවස්ථාව. ඒ වගේම එයාගේ ಗುಣ කතා කරන මිනිසුන්ට ගැලපෙන අවස්ථාව සුගුණ අවස්ථාව ඒක දස්තර විඥානි වායි. ඉතින් මේක ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපිට පෙන්නා මේක බොහොම ප්‍රායෝගික පැත්තක. අපි දන්න පෘථිවි ධාතුවක් හිතන්නකෝ. අපච්චිගේ ඉඩම කියලා. ඊට පස්සේ අපි නොදන්න සාරාකාන්තාරේ මැද තියෙන ඉඩම් අක්කරයක් හිතන්නකෝ. ඒසොල් තාරාකාන්තාරේ ඉඩමක් කර පිළිබඳ එක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මත් නෙවෙයි. ඒ නිසා මම ඒක බඳ කතන්දර ගොතන්නෙත් නෑ. ඒකෙන් අපිට දුක එන්නෙත් නෑ. ඒක භාවනා කරලා නිවන් දකින්නත් බෑ. ඒක අදාළ නෑ. ඒක අපි දැකලත් නෑ, අහලත් නෑ, ගඳ බලලත් නෑ, රස බලලත් නෑ, දැනලත් නෑ, ඉස්සරහට වෙන්නෙත් නෑ කියලා හිතමු. ඒකෙන් කවදා දුකක් එන්නේ නෑනේ. ඒක අදා නිවනකුත් නෑනේ. අපිට දුක දෙන්නේ අපි දන්න අපච්චි කිඩම විතරනේ. ඒක මම කියා ගන්න එක මගේ කියා ගන්න එක මගේ ආත්මේ ගන්න නමුත් මම ඉපදෙන්නේ ඉස්සෙල්ලා මම අපච්චි තෝරන්නේ ඉස්සෙල්ලා අපි ගත්තොත් අපච්චි තොරන් ඉස්සලා අපච්චිගේ බුදුලෙ මන් දන්නේ නැහැ අපච්චි කවුද කියලා දන්නේ නැහැ එතකොට මේ ඉඩම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි එතකොට ඒකේ දුකකුත් නැහැ නිවන් දකින්න දෙයක්කුත් නැහැ දැන් ඉපදුනාට පස්සේ අපච්චි කියලා දෙනවන වෙලාවකුත් මේක අත්ත දුන්නේ මෙන්න මේවා තමයි සීමා මාරියාදාවල් කරුණාකර මේක රකපන් කියලා ඊට පස්සේනේ අපි කොට අරුඩ වෙන්නේ දැන් මගේ ඉඩම මම මම ගෑණියක් ගන්නකොට මගේ ඉඩමට මම පෙන්නන්නේ මගේ උද්දෝදල මේකයි මේකට ලොකු අයියත් අයිතිවාසිකම් කියනවා පොඩි අයියත් කියනවා ඒ නිසා මම බලන්න ඕනේ පොඩි ඇගේ ලුකයි වෙන් කළා මගේ ඉඩ වෙන් කරගන්න. ඊට පස්සේ ඒකට මම ආරූඪ කරගන්නවා නෙමෙයි දැන් අපගේ බුදලේ කියලා. අන්නෝකෙන් තමයි දුකේ. ඉඩමෙන් දුකේ ඉන්නේ නැහැ. සාරාකාන්තරේ ඉඩමෙන් ඉන්නේ නැහැ. මම ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ඉඩමෙන් දුකක් එන්නේ නැහැ. ඒ නිසා මේ මම වාගේ කියාගත්ත ප්‍රදේශයක් තියෙනවා නම් ඒකට අපි සංඛාර කරනවා කියලා කියනවා. ඒ කියන්නේ සමස්තයෙන් කොටසක් මම කියලා අල්ලනවා. අල්ලපු දේ විතරයි මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කරගන්න කතන්දර කරන්නේ. එච්චරකින්මයි දුක ලැබෙන්නේ. එච්චරකින්ම විතරයි නිවන් ලබන්න පුළුවන්. කවදා හරි නිවන් ලැබුවට පස්සේ මේක ධාරාකාන්තරයක් කරක් වෙනවා. මම ඉපදෙන්න ඉස්සෙල්ලා ඉඩම වෙනවා. මගෙන් කිසිම බාධාවක් නැහැ. ඉතින් ඒක මැරෙන්න ඉස්සෙල්ලා රහත් වෙලා ඉන්නකොට මේ ඉඩම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන එක තමයි අනිදස්සන විඥානය කියලා කියන්නේ. මේ ඉඩමන මවිෂින් ආරූඪ කරන ලද්ද මම බොරුවක් බව තේරුම් ගත්තා. ඒක දුක දෙන්න බව තේරුම් ගත්තා. වෙනසකට ඇති කරන්නක් බව තේරුම් ගත්තා. අනාත්ම බව තේරුම් ගත්තා. ඉඩම නෙවෙයි. මේ අප්පගෙන් හම් වෙච්ච ලොකුවයට ඇති නැති මට විතරක් ඇති කැලල පිළිබඳව මම ආරූඪ කරන දහගේ මම ඉඳන්තිම නැති කරගත්තා. මගෙත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි අභිනන්දනය කරන්නේ. ඒ ගැන කටපූච්චානම් කියන්නේත් නැහැ. අන්න ඒකට කියනවා රහතන් වහන්සේගේ හිත තියෙනවා හැබැයි කිසිම දෙයක් ආරූඪ කරන්නේ නැහැ. ඒක කිසිම දෙයකින් ආරූඪ වෙන්නේ නැහැ. ඒකට කියනවා අනිදර්ශන විඥානය කියලා. ඉතින් මගේ මේකට මම මේ අයියා වෙන්න කියන්නේ සබ්බ අනන්තෝ සබ්බතෝ පබං කියන එකට සබ්බතෝ පබ කියන්නේ සියල්ලෙහිම ප්‍රභවය මේක. අපේ අටුකුරුන්දේ ස්වාමීන් වහන්සේත් ඔක්කොම කියන්නේ ප්‍රභාස්වරය කියලායි කියලා තියෙනවා. පබස්වර මිදම් බික්ක වේ චිත්තං කියන එකත් පබං කියන එක සමාන වචන. නමුත් ඒකේ මට හිතෙනවා මේ සියල්ල පටන් ගන්න මේ ආරූඪයෙන් තමයි කියන්නේ. ලෝකේ තියෙන මොනවා හරි කුණුහරුපයක් කරන මේක මම කියාගත්තට පස්සේ ඕක පිළිබඳ කතන්දරගත කතා. ඒක පිළිබඳව ඒක ආඩම්බර වෙවි නැත්නම් ලැජ්ජ වෙවි. ඒ වස්තුව මත නෙමෙයි අපිට කෙලෙස් උපදින්නේ. අපි ආරූඪ කරන එක මත. ඉතින් ඔය මේ මට නම ඉන්නේ නැහැ නේ විදුරුවන්. කිසිම නසත්‍රකාරය නෙවෙයි යටියන්තර ඉන්නවා හදලා හරියස්සේ ඉතින් මේ මහත්තයා මට කතා කරලා මම කිව්වා දැන් තෝගේ හදාගත්ත ඉඩමෙත් <laughs> ප්‍රශ්නනේ ඉතින් ඕකල සාන්ති කර්ම කරනවා අනම්මනම් කරනවා ඉතින් හරියට නැගද බල කරපන් වැඩේ කියලා නෑ නේ කරනවා කරනවා ඉන්දියාවෙන් ගෙන්නන්නේ සාමිවරු නෙළුම් නෙළුම් මේ නෙළුම් මේ මල් වල පිටි විතරක් කිලෝ එකක් විතර වගේ. රේන වෙනම මොනේ. මෙන්න පූජාවක් කරලා මාවත් නෑවුවා. ඊටපස්සේ මං කව දැන් මට කේන්දරේ නැති වෙලා තියෙන්නේ අම්මා ළඟ තිබ්බ මම ඉස්සුවා කොහොම හරි මම ළඟන තියලා මට දැන් කේන්දරේ බලා ගන්න ඕනේ දැන් මම ධම්ම ජීවි උපදිනකොට පොඩි පිස්සෙද්ද ගියා ඊට දැන් කේන්දරේ නැද්ද මං කව දැන් කියපන්කෝ ආරුඩ කේන්දරේ ඊට පස්සේ කියනවා සාහස කේන්දර જાති දෙකක් තියෙනවා එකක් උපත්ති කේන්දරයන් ටික ආරුඩ කේන්දරේ ඔබ වහන්සේ හැදෙන බ්‍රහ්මයන් අතර නම් දෙවියන් අතර නම් යක්ෂයන් අතර නම් ඒ ඒ දේ බවට බාහිරපත් වෙනවා පඬිතෙක් කිව්ව පඬිතෙක් මොඩෙක් කිව්ව මොඩෙක් ඒ නිසා ඒක ආරුඩ වෙයි ආරූඪ කේන්දරේ තමයි ගොන එකක් මේ මේ අනාගතය කියන්නේ. උප්පත්ති කේන්දරේ වැඩ නැහැ කිව්වා. ඒක ජෙනටික්ස් වල අපිට උගන්වනවා. අම්මගේ තාත්තගෙන් එන ඥාන වලින් 50ක් අපි විනිශ්චය වෙනවා. ඇදිච්ච පරිදි 50ක් අපි විනිශ්චය වෙනවා. ඒක අර කුරුළු පැටව දෙන්න උරු උරු කණ්ඩායමට වටන එකක්. තපත කණ්ඩායමට කියන තව තියෙනවා. ඒකට මේ පරිසරය යනුව හැදිච්ච දේ තමයි ආරූඪයේ. ඒක ඥාන වල ලැබෙන එකට වඩා බොහොම සජීවී. සිද්ධි බහුලයි. ඒ ඒ දෙයට ගැළපෙනවා. ඕගනික්. අපි ඒ ටික විතරයි කතාව යන්නේ. ඒක මම හදාගත්ත දේ අයියා වෙන්නයි අක්කා වෙන්නයි ගන්නවා. ඒකෙමයි අපාය. ඒක තේරුම් ගැනීමමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. මේ ලෝකේ තියෙන වස්තු ඉගෙන ගන්න එක නෙවෙයි. මම මෙයන් යම් වස්තු වලට මම අගයක් ආඩම්බරයක් දීලා තියෙනවා, ආරුඩක් දීලා තියෙනවා. ඒකට කියනවා ස්ක්‍රිප්ට් කියලා. ස්ක්‍රිප්ට් කියලා කියන්නේ අපේ ඔළුවට කේ කරලා දාපු මට. පිළිමි ගෑනු අත ගන්න හොඳ නැහැ. එහෙම නැත්නම් ප්‍රභාකරන් හොඳ නැහැ. එහෙම නැත්නම් හරි කට්ටිය මොකක්ද දේවදත්ත හරි නැහැ කියලා. දැන් මේ දේවදත්ත නම එනකොටම මයි ඉකලින් එනවනේ. එහෙම නැත්නම් සාරිපුත්ත හොඳයි. කවුරු කිව්ව සාරිපුත්‍ර පිහින් අල්ලයි කියලා අම්මා අපි ඕන් තනකින් බලන්න යනවා. මොකද සාරිපුත්ත කියන නම අපි ඔලිවර දාලා දෙන්නේ. ඒක ස්ක්‍රිප්ට් එකක්. අපි බත් බුද්ධහන් ගුරුවරට දාපු විදි අපි රණ්ඩුව තියෙන සාරිපුත්ත අහතු එක නෙමෙයි. අර ඔළුවට දාපු සාරිපුත්ත කියන ගුණ නාමයත් එක්ක. දේවදත්ත කියන නරක නාමයත් එක්ක. ඉතින් අපි උනත් තරහ වෙච්චාම කාමදුරන තෝ දේවදත්තේ කියලා කියනවා. ආරූඪ කරනවා පටබැඳිනා කියලා කියන්නේ. ආරූඪ කියලා කියන්නේ මේ කියන මේකේ තියෙන තියෙන වෙන නමක්. ආරූඪ කියන නම පාවිච්චි කරනනේ. ආරෝපණය කරනවා කියන්නේ. මෙන්න මේ ආරෝපණය කරන එක අයින් කරන්න පුළුවන් හරියට වේදිකා නාට්‍යක දන්දපු ඇඳුමක් වගේ අපිට ආරෝපණය කරගත්ත එක අයින් කරගන්න බැරි නිසා සංසාරේ ඉන්නවා. අපි ඉපදිච්ච කාලේ ඔය පස්සේ යනගත්ත ඇඳුම් ටික අයින් වෙලා මේ නිකන් සාමාන්‍ය සිරිබිස් වුණා නම් එච්චර භාවනා කරන්න ඕනේ නැහැ. තේරෙනවා. අර ස්ක්‍රිප්ට් එක අයින් කරන්න බෑ. අපේ මේ එකනා ඔළුවට දාපු අගයන් ආඩ වෙන තේරවාද බුද්ධ ධර්ම තමයි හොඳ මේක. නැත්නම් සිංහල බුද්ධ ධර්ම තමයි හොඳ මේක. එහෙම නැත්නම් මේ අපේ නිකාය තමයි හොඳ මේක කියලා. ඉතින් ඒක දාන්න නැතුව අපි මෙතෙන් ගේන්න බෑදෙනවා කියන්නේ. ඒ නිසා අපිට දානවා. ලොකු සංජය මේක අගාර මගාරවන්න කතාවක් කියනවා මේක බාර අරගෙන ඔබ යම් දැනකට භාවනා කරන්න ගියයි කියවා. යම් ගුරුවරයෙක් බාරගත්තා කියපා. එයා තමයි ලෝක හොඳම එක්කනයි කියලා එයාලගේ යන්න මෙපා පුළුවන් තරම් හොඳට කරපන්. ඒක ඉවරනකොට ඒ ගුරුවරයා උඹ හොඳ කෙනෙකුට යොමු කරනවා. උඹ ඉන්න තැන හොඳ තැනක් හම්බ හැබැයි ඉන්නකන් ඉන්න තැන ප්‍රයෝජන ගනි. මේ තේදකනට එළිය තියෙන තැන කල්පනා කරලා ඉන්න එපා. ඒක තකතිරුකම. හැබැයි තැන හොඳ නම් ගුරුවරයා හොඳ නම් ඔබ ඊගා මට්ටමට ආවට පස්සේ ඊගා ගුරුවරයා ගුරුවරයා සියුම් කරන එක ධර්මයේ හැටි. එක ගුරුවරයෙකුට බැඳෙන්නේ හැබැයි ඉන්නකම් ඒ ගුරුවරයා ඉඳි වෙන කෙනෙක් ගැන කතා කරන්න යන්නේවා. එතකොට උඹේ හිතේ විදි වෙනවා. ඒ කියන්නේ ස්ප්ලිට් මයින්ඩ් කියන. ස්ප්ලිට් මයින්ඩ් ගැන ගොඩාක් කතා කරලා තිබුණා මේ ක්‍රිෂ්ණමූර්ති. අපිට ලැබිලා තියෙන සියල්ල 198ට වැඩි. ඒ හම්බෙච්ච නැති දෙක ගැන අපි ළඟ තියෙන දෙහිටි දහනවා. ඒක තමයි දවසම ගත වෙන්නේ. අර ලැබිච්ච තියෙන 98 ගැන බුද්ධෝත්පාද කාලය ගැන, manussත්ත්ව ප්‍රතිලාභය ගැන, ෂණ සම්පත්තිය ගැන, කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැන, සද්ධර්ම ශ්‍රවණය ගැන, පැවිද්ද ගැන මතක් වෙන්නේම නැහැ. අර අඩුපාඩුව ගැන ආරූඪ කරගන්න මම මේකට මෙහෙම කරනවා. මේකට මෙහෙම කරනවා. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඒ වස්තුව වස්තුවෙන් වස්තුවේ සහ වස්තුව පිළිබඳ කටපුච්චාණන් වලින් තමයි දවස ගත වෙන්නේ. ඒ වහාට ප්‍රകൃති එහෙම තියෙනවා. ඉතින් ඒකෙදී ලස්සන වචන තුනක් මට හම්බුණා. මේ මේ අද්වෛත වේදාන්තය එහෙම නැත්නම් අපි කියන මේ ද්වේ අද්වෛතය නැත්නම් වේදාන්තයේ. ඒක පිළිබඳව බික්කු බෝධිගේ ආටිකල් එකට විවේචන එල්ල කරපු කෙනෙක්. මම හිතනවා ඒක අපිට මේ අපි විනිශ්චය කරන්න නැතුව තීන්දුවක් කරන්න උදව් වෙයි කියලා. ඒ නිසා මම ඒක ඒ වෙලාවේ ලියාගත්තා. ඕන අපිට ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඒකේ ලියලා තියෙනවා මේකේ සමාවෙන්න ඕනේ මේ ඉංග්‍රීසියෙන් තමයි භාෂාව තියෙන්නේ. මේ අපේ අම්මට තාත්තට ඉංග්‍රීසි බෑ සිංහල බෑ ඒ නිසා මටත් ඉංග්‍රීසි විතරමයි පුළුවන්. පුදුම වැඩි. ඒකේ මේ එකනේ කියනවා මේ අද්වෛත කියන වදේ වදේ වචනය වේදාන්ත කියන වචනයට අර්ථ තුනක් දෙන්න පුළුවන් කියලා. කොග්නිටිව් පැත්තෙන් දෙනවා යෝගාචාරවල උගන්වනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා එකක් මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලබනවා කියන. ඒ නිසා සියල්ලම මුල විඥානේ විඥානේ ඒකයි ද්වේතාවේ නැහැ කියන. ඒක බුදුජානනාථගේ කියමනෙන් ගන්නවා මනෝකුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමය කිව්වහම මේ සියල්ලටම එකයි මුල් වෙලා තියෙන්නේ දෙකක් නැහැ විඥානේ. ඒක විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. ඔකටම යෝගාචාර කියලා වෙනම නිකායක් තියෙනවා. ඒ නිකාය ඥානද සාංශයේ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොත් දෙක එකතු කරලා ඒ පිටිකේ ඥානශීල සාංශයේ සක්කලාපයකට ලියව පොතක් මේ දෙන්නම එකම දේ කියන්නේ කියලා. Magic of the mind and the Yogachara. Yogachara හරියම විසිතුරුයි. ඒක හරියට අද්වෛත වේදාන්තයයි එතනින් ගියාම තන්ත්‍රයි මහායාන වලින් ආපු නිකාය. ඉතින් ඒක පෙරදෙන විශ්වවිද්‍යාලේ මම දන්න විදිහට මම සමහරට එකට වැරදි ඇති. WS කරනත් මහත්තයා PhD කරාට පස්සේ ආට තේරෙනවා. PhD එක අමු මැට්ටෙක්. PhD එකේ තියෙන්නේ අතීත අනාගත වර්තමාන වශයෙන්. යෝගාචාරවල කියනවා මේ මොහොතේ තියෙන විඥානය තමයි සියල්ලම මවන්නේ. ඒක ගැන දන්නවනම් ඊට වැඩි මම කාර්යයක් නැහැ. ඔය මිනිස් ඔක්කොම කරන්නේ මවාටම කූතුල හොඳ මිනිහෙක් ඉන්නවා. ඔය මවාපානින එක යකා. ඒක පෙරේතයා. ඒකට තණ්හා මාන දිට්ඨිය තියෙනවා. ඇතුලේ මිනිහෙක් ඉනවා හරිම අහිංසකයි. ඌට කිව්වොත් ඔබ පිස්සු මගේ පැත්තකට දාලා. මේ අපි දෙන්න ඕන තියෙන දෙයක් බෙදාගෙන ඔකට බෙල්ලට ගම්මන කාලා ඉමු කිව්වොත් ඕනේ කියලා ඇස්සේ. පෙනේ බම්බන්න ගත්තොත් මගෙත් පෙනේ නොපෙනේ. ඌටත් පෙනේ නේද ෆයින්. ඒක දැසම මේ යෝගාචාරක මේ දින අපි ඔක්කොම නිවන් දැකලා ඉන්නේ. නිවන් දැකම නැති ආරුඩ පැත්තක් තියෙනවා පැත්තකට දාලා. මට එමට ඒ රණ්ඩු කරන්න දෙයක් නැහැ. බත් තියෙනවා, කාපන්, ඉන්දගා තියෙනවා, ඊට පස්සේ මොනවද මේ රණ්ඩු කරන්නේ කියලා. ඉතින් ඒකට කියනවා කොග්නිටිව් කියලා. ඊගා තියෙන ඔන්ටොලොජිකල් කියලා එකක් මේ සියලු දේම මුල් වෙන බ්‍රහ්ම කියන පදාර්ථය ඒ කියන්නේ දේව දේවතාවාදයෙන් එන කතාවක්. එතකොට ඒක ඊශ්වර බ්‍රහ්ම ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියලා අපි හදාගත්ත මේ මතයක් මතියක් මටත් දෙවිය මම ප්‍රිය කරනවා. ඒ මොකද මම විශ්ින් මම නිවන්දා. ඉතින් ඒ නිසා ලෝකයා පුදුම බයයි මා විසින්ම වා ගන්නලද සුපීරිය කෙනෙක් ඉන්නවනම් මම නිකම්ම ගැත්තෙක් එහෙම නැත්නම් ගැත්තයි කියලා කියන්නේ නිර්මාණයක් අර නිර්මාපක ඉතින් නිර්මාපක වාදීර කියනවා ඊශ්වර විශ්ව ඊශ්වර නිර්මාණවාදී කියන ඒක බුදුන්සේ කතා කරලා තියෙනවා ඒකයි බික්ක බෝධි කියන්නේ බුද්ධ ධර්මයට සමාන නැහැ කියලා. තව තුන්වෙනි පැත්තක් තියෙනවා. එපිස්ටොමොලොජිකල් ඥාන භාගීයවත්ෙන් අර්ථකථනයක් දෙනවා ඒකෙදි ඒකෙදි සාකච්ඡා කරනවා being වෙනවා තියෙනවා නම් වෙන්නවා මම වෙමි කියන සාස්ත්‍රයක් තියෙනවා නොවෙමි මම වෙන්නේ නැහැ කියලා උච්චේදයක් තියෙනවා ඒක බුදුදහමේ සඳහන් කරනවා ওই දිගේ තමයි ලෝකයයි ඉන්නේ එකෙක් තියෙනවාමයි කියලා කහ ගන්නවා අනිත් එක නෑමයි කියලා කහ ගන්නවා ওই දෙකේ තමයි ලෝකයයි ඉන්නේ ඒක නිසා මොකද්ද කච්චායන ගොත්ත සූත්‍රයේ පැහැදිලිවම කියනවා ඒක තමයි ඇත්තටම නාගාර්ජුන පාදයන් <clears throat> මූලමධ්‍යම කාර්යකට ආරම්භ කියන්නේ. බුද්ධජනන්ත කියනවා ඒ නිසා තේරවාදයේ නැහැ කියන පැත්තට ගිහිල්ලා අනාත්මවාදයක් අරගෙන තියෙනවා. නමුත් බුද්ධජනන්ත පැහැදිලිව විවාණාත්මවාදයක් ගත්තොත් එයා විසින්ම ආත්මවාදයක් ඔපවනවා. ඇත්තේ කියලා ගන්නත් බෑ නැත්තේ කියලා ගන්නත් බෑ ඔය දෙක මැද අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන තැනකට බුදුරජාණන්සේ පාර පෙන්නලා තියෙනවා. ඒක පෙන්වන්න බෑ කියන්න බෑ ගියාට පස්සේ තේරෙනවා එහෙම එකක් තියෙනවා කියලා. ඒක නිසා ඒකේ එපිස්ට එපිස් ටෙනික් කියලා මේක දා එපිස්ටොමොලොජිකල් ලෙවල්ල තියෙන්නේ. ඒක දාලා තිනවා මේ මේ මේ කියන අනාත්මය පවතින දෙයක්ද නැද්ද? අනාත්මය අනාත්මයෙන් පවතින එකක්ද නැත්නම් අනාත්මය කියලා කියන්නේ පවතින්නේ නැති එක. පවතිනවා නම් ආත්මවාදයකට යනවා. Hindu ආගමේ කියනවා අනාත්මයක් පවසන එක තමයි බ්‍රහ්ම කියන නමෙන් දාලා තියෙන පුද්ගලෙක් නෙවෙයි. බ්‍රහ්ම පදාර්ථය. එයා යම් යම් ලක්ෂණ වලින් ලෝකයේ ඉදිරියට පෙනී හිටිනවා. ඒක අනිත්‍ය දුක අනාත්මයි. අර මූලික පදාර්ථයේ කිසිම අනිත්‍ය දුක අනාත්ම සාස්වතවාදයට වැටෙන්නේ කියලා. ඉතින් මේ දෙක පිළිබඳව කතා කරනකොට මම අර ස්වාමි දර්ශන් දැන් කියන්නේ දුර්ගානන්ද මොකද ඒවා. එයා කියනවා කතා කරලා යන්න බෑ ධම්මජීව හැමදේම මම ඕන වෙලාවක ඉන්නවා. ඔය කියන නිවනක් පවතිනවද? එහෙම නැත්නම් අනිදස්සන විඥානයක් පැවැත්මක් තියනවද කියලා එකට. පැවැත්මක් තියෙනවා නම් ඒකේ අපැවැත්මකුත් තියෙනවා. අනිදස්සන විඥානේ being and non being, existing and non existing කියන දෙක හැම වෙලාවෙම වාද කරන්න පුළුවන්. යමක් පවතිනවනම් පවතින දේ අභාවයක් තියෙනවා. යමක අභාවයක් තියෙනවා නම් ඒක ලෝකේ පුදුලාවට පවතින දෙයක්ද නැත්නම් ඒක නිකන් ඔළුවේ සංකල්පයක් විතරද කියලා. ඒක එපිස්ටමොලොජිකල් දාලා තියෙනවා. ඉතින් නිසා මේක විස්තර කරනකොට අපිට පේනවා මේ ඥානানন্দ සාංශ පින්නන අදනන්දස විඥානේ අරගෙන අපි ඒක නිර්ගුණ පදාර්ථයත් එක්ක ගත්තොත් බ්‍රහ්මත් එක්ක අපි ඔන්ටොලොජිකල් පැත්තයි එපිස්ටමොලොජිකල් පැත්තයි දෙකකින් කතා කරන්නේ. අපේ සාකච්ඡා එකට ඒක එන්නේ නැහැ. අපි ඥාන විභාගීය පැත්තේ ඒක පැත්තෙන් බලනවා එතෙට දේව නිර්මාණවාදී ඒක පැත්තෙන් බලනවා. එතකොට වාදපත දෙකයි ආයුධ කට්ටල දෙක එකතු වෙන්නේ නැහැ. නෝ සාකච්ඡාව කරන හරිම වටින බෑ සත්ත පහක වැඩන්නේ. සාකච්ඡාවේ ඉතාමත්ම වටිනවා. මේ අපිට හුස්ම පිළිබඳ සත්‍ය පිහිටීමේ සත්ත පහක වටිනාකමක් නැහැ. ඉතින් අපි ඒ වුණාට බලන්න ඕනේ අපි හුස්ම පිටවන සතිය පිටලා අපි හිතමු ධානයක් ලැබුණා. ධානය පවතිනවද නැද්ද? ඒක මමද මගේද මගේ ආත්මයද? ඉතින් ඕන කෙනෙක් ධානය ලැබුණ නැති එකනට ලැබුවේ කන ටිකක් පොඩි සොමියක් තියෙනවනේ දැන් මට හරි ගියන් ඉවරයක් තියෙනයි කියලා. ඊට පස්සේ ඌට කිව්වොත් පිස්සු කතාව නෝකට අම්බල දෙන රූප ධාන වේ බලවමයි ළඟදී අරූප ධාන කියපුවම අනේ මචං මටක් කියලා දීපන් කියලා කියන්නේ හිතෙනවනේ. කාට උනත් හිතෙනවනේ. ආ ඒක ලැබුවට පස්සේ කියනවා ඒකත් ඒක මගේ කියන්නේ හිතනවනේ. ඒකට ආයෙත් එකක් කන්නේ. මම මගේ ආත්මේ කියාගත්ත පස්සේ ආයෙත් එකක් කන්නේ. ඊට පස්සේ කට්ටිය කියනවා අරූප ධානය වලින් එහා පැත්තට ගිය නිවන කියලා එකක් තියෙනවා. අනේ මචං මටත් දීපංගෝ කියලා. එතකොට මේ මේ මොකද නිබ්බාන පත්‍ය පියංගෝ පට්ටපේති කියලා තියෙනවා. අනේ කොහොම හරි ඔක්කොටම පුළුවන්. මට බැරි මොකද කියලා නිවන ලබන්න උදව් උදව් උනන්දු වෙනවා. ඒකත් දැන් නිවන ලැබුවට පස්සෙත් මේ මේ මේන් කියලා පෙන්නයිද? කාම ලෝකේ පෙන්නවා නම් ඒකට ඉතින් අපි ඔක්කොම පෙන්නලා තියෙනවානේ. එක එක්කත් නැහැනේ මේ කාම ලෝකේ අඟ උසමනේ තියෙන්නේ. ඊට පස්සේ රූප ලෝකේ ලැබුවට පස්සේ අනිවාර්යයෙන්ම ඌ කොහොමඩක්වත් දෙනවා අභිඥා ටිකක් ලබාගෙන. නිවනටම නොගියත් කමක් නැහැ. කියන්නේ පරිණිරවාණය නැතත් කන නිවන් ලබාගෙන ඉස්දිය පාත්‍යයට බාන්නේ අපිට ඕනකම තියෙන්නේ. ඊ කරනකොට වෙන තණ්හා මාන දිත්‍ය ගැන කතා කරන්න ගියාම අපිට පුළුවන් මේ මූල ධර්ම වශයෙන් කතා කරන්න. හැබැයි අපි දැනගන්න ඕනේ අපේ කිල්ලෝට තුරු තියෙනවා කියලා. අපිව කතා කරාට අපි තාම කතා කරන්නේ මේක පිළිබඳව දැන් මම මේ පොත කියවට පස්සේ මම ඕගොල්ලෝ ඉස්සරහ අයියා වෙලා ඉන්නවනේ දැන්. දැන් වචන තුනක් මම හොයාගත්තා. මම උළුවට දැම්මට පස්සේ මම කවදාවත් නිකන් ඉන්න කොහේ ගියත් මට ඒකට අදාළ දෙයක් මම හම්බුනොත් මම ටට් ටට් ටට් ගාලා ලියා ගන්නවා. ඒක හරි වටිනවා. ඒ මොකද මේ බණ අහන පිටේ ඉන්න කට්ටිය. මේගොල්ලෝ හැමදාම කියනවා මේ මාතෘකාව අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි නැත්තම් ස්පිරිටුවල් ටුරිසම් වලට ඉන්දියාවට වැඳ වැඳ ආයි බුද්ධ ආගම භ්‍රමත්වයට රිංගගෙන නාගා මේ ආදිශංකර පාදයන් විසින් ඉන්දියාවේ දෙන බුද්ධ ධර්ම මකලම දැම්මා. දැන් ඉන්දියාව බුද්ධ ආගම නැහැ. දැන් අපි ළඟ තියෙන. ඉතින් අපි ළඟ තියෙන එකත් අපි ආදිශංකර කියපේක විරුද්ධ එකක් අපි ළඟ තියෙන්නේ හෝ කිව්වොත් එම විශාල ගලකොළුව ගහකට වෙනවා. අපි තේරුම් ගන්න වෙනවා. බුදුජානනාංශ මේකට ගිහිල්ලා තියෙනවා. මේකට යන්න නම් කාම ලෝකේ ජයගෙන තියෙන්න ඕනේ. රූප ලෝකේ ජයගෙන තියෙන්න ඕනේ. අරූප ලෝකේ ජයගෙන තියෙන්න. ජයගෙන බිම දාන්න. බිම දාලා පා ගන්න. එහෙම නැත්නම් සීලිමත් බඹ සීරසෙහි පාපිසිනා සැරියොත් මාමෝ ගලන් සීලි වෙලින බ්‍රහ්මයාගේ බක්මයාගේ ඔළුව ගන්න ඕනේ පාපිසකට දිහනාංශලා විද දිහගේ දෙවිව වූ බ්‍රහ්මාදී බ්‍රහ්ම වූ මහා බ්‍රහ්මය අරගෙන පොඩ ඔළුව පාත් කරපන් කකුල් දෙක පිය ගන්නවා ඊටකොට ආදිශං කරලා තරහ යනවා මේ විශ්වතා ගන්නද මේ අපේ බ්‍රහ්මයාට බ්‍රහ්මී කින්නවනම් කොණ්ඩයක් තියෙයි මේ සංකල්පයක් නේ බ්‍රහ්මණයට යටාවද්ද තියෙන්නේ කොණ්ඩයක්ද තියෙන්නේ ඊස නැද්ද කියන එක සංකල්පය අපි දන්නේ නැහැ. නමුත් අපි මිනිස්සු බ්‍රහ්මයා බුදුජානසයට වැන්දර පැත්තම බුදුරජාන්සේ බණ කියන්න පටන් ගත්තේ කියලා කතාවක් තියෙනවා. ආහාර තියෙනවා කියලා මම හිතනවා. බුදුරජාන්සේ හිතලා තියෙනවා මේ කියන්න බෑ. අනිදර්ශනයි මේක නිර්ගුණයි ධර්මී ගන්න බෑ මිනිසුන්ට නිදර්ශනයක දුන්න පෙන්නුවත් උන් නිදර්ශනය අල්ලනවා මිසක කාරණාව තේරුම් ගන්නෑ. ආනපනි කියලා කිව්වොත් අහු හයියෙන් උස්ම අරගෙන ලෙඩ වෙනවා. අහුවෙන්නේ නැහැ කියලා අඬනවා. මේ ආනාපානෙ තියෙන්නේ මේ වර්තමාන මොහොතේ හිත ගන්න කියන එක දන්නේ නැහැ. ආනාපානෙකට කට්ටිය පිම්බි මැකිලිම කට්ටිය අරන්ඩු කරනවා. ওই දෙකම තියෙන්නේ. මේ සතිය පිළිවන්නේ. උද්‍යප්පඥානින් යට දෙකම ඉවරයි. ඉතින් ඒ ධර්මතම අල්ල දින දිනදී අල්ලන ලෝකේ අල්ලන්න එපා. මේ නිර්ගුණ தත්වයකට යන්නේ කියන එක පුත්තඥාණයට තේරුම් කරගන්න බෑනේ. එතකොට ප්‍රඥාලු ඇවිල්ලා සිවුරේ කාංශ කරගෙන උතුරළු ඒකාංශ කරන ධනක් විමෝබල වැඳලා කියලා තියෙනවා සරුවචනාන්තිට. ඔක්කොටම ඔච්චරගේ මොඩ නැහැ. සමහරෙකුට දූවිලි එච්චර අඩුයක් දෙකේ ওই කියන දේ තේරෙයි කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිරිනම් පාණ්ඩ කිච්චුලාද කොහෙද ඒත් බ්‍රහ්මයා ඇවිල්ලා වන්දනා කරා. ඒකට සාරි බැමිණිය අහනවා කවුද ඇවිල්ලා ගියේ? ඊට පස්සේ කියනවා බ්‍රහ්මයායි කියලා. ඉතින් එයා ස්ථා ගන්න බැරි දෙයක් ලොක්ෙක් නේ. ඒ බ්‍රහ්මයාල මේ මගේ පුතාට වැඳලා ගියා. ඒකෝට සාරිබැමණිගේ හිත පොඩ්ඩක් මේ බ්‍රහ්මයට වැඩිය මගේ පුතා ලොකුයි කියන එක තේරෙනවා. අනිත් වගේ බුද්ධජානනාංශයේගෙන් දේශනායම කියන මේ බ්‍රහ්ම පදාර්ථය විස්තරකරනද නාගාර්ජුන පාදයන් සෑහෙන උත්සාහ කළ තියෙනවා මූලමධ්‍යම කාර්යකාරී. ඒකෙත් තියෙන බරපතල වචන ටිකක් ගන්න ඕගොල්ලෝ උඩුකුරුණ්‍යම් වෙලා හිටියා. ඇත්තට ඒවා පැටලිච්ච තැන්ම. යමක් විවේචනය කරනකොට පුළුවන්ලු ඒක ඇතුලේ තියෙන වැරදි එක ගැටලා ඇතුළෙම පරස්පර විරෝධී භාව පෙන්වන විවේචනයක්. ඒකට කියනවා ප්‍රාසංගික කියලා. ඒ නිසා ඕකට වැඩිය මෙහෙන් බලපන් මගේ කියලා ස්වතන්ත්‍රයක් දාන්න පුළුවන්. අපි දෙන වාද කරනවා නම් මට පුළුවන් ආයසුතු මුලින් කියපු වචන පස්සේ කියච්චස ගැටිලා නම්. ඊට කලින් හිතේ ප්‍රාසංගිකව වෙන්නයි වැඩක් නැහැ නවා කියන කතාවේ තේරුමක් නැහැ. පැත්තක් නැහැ. ඒක ප්‍රාසංගික. දෙවෙනි එකේදී අයියෝ කොච්චර જાති කිව්වත් මම ඉන්න කොට වැඩි උඩින් මම මේක මේ කියලා ඔක කප්ප කරන්න පුළුවන්. ඒ දෙකෙන් ගංගා ජලපාතයෙන් ගන්න තියෙන ප්‍රාසංගික. එයාගේ මතේ දීලා නැහැ. අනිත් මතවල තියෙන බොල් ගතිය, හිස් ගතිය, තුච්ච ගතිය පෙන්වනවා. ඒකට දැන් ඒක තමයි ලෝකයට වෙච්ච එකම තර්කය පිළිබඳ පොත. මේ කටුකුරු දේශාංශවල ගාකකින් ආభాෂ ලැබිලා තියෙනවා. ඒ මොකද ඥානාරාම සංසේ කටුකුරු සංසේ දෙන්නම සංස්කෘත දන්නවා. මූලමන්ත්‍රකාරිකාව පොත මෙන්නේ සංස්කෘතේ. දැන් සිංහලෙන් තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙනවා. හැමදම පරිවර්තනය කරනවා. අර පරිවර්තනය මේකට වඩා වෙනස්. මොකද සංස්කෘත අර්ථය වෙනයි. ඒ ස්වාමීන් වහන්සේලාට විශ්වවිද්‍යාලෙදි උගන්ලා තිනවා ඔය නාගාර්ජුන කතාව. දැන් මම කතා කරුවට පස්සේ ගියපාර නිවසෙන් ට්‍රිප් එකේදී හාමුදුරු දෙනමක් විතර හම්බෙලා මම කිව්වා මේකට සංවාදයක් පටන් ඊට පස්සේ කිව්වා නාගාර්ජුන පාදයන්ගේ මතය දැන් ප්‍රතික්ෂිප්තයි. ඒක ප්‍රාසංගිකයි අලුත් දෙයක් දුන්නේ නැහැ. තියෙනක විවේචන කිරුවා විතරයි. හැබැයි ශ්‍රේෂ්ඨයි. කවුරක්වත් වෙන්න බෑ. ඉතින් මම එහෙම මමත් යෝජනා කරගෙන හිටියා උනාට විවේචනය කරනවා උඹච්චාර දීපන් කියලා. දෙන්න ඕනේ නෑ තියෙන එකම විග්‍රහ කරලා විවේචනය කරන්න පුළුවන්. ඒ නිසා ඒක නැස්චාර්ත්‍යක් විදියට දාලා දැන් නාස්තික වාදයක් විදියට දාලා බටහිර ලෝකයේ ආස්තිකත්වයත් එක්ක අපි දැන් යන්නේ සුඛභෝගීත්වයත් එක්ක ගව්‍යවාදයත් එක්ක. ඒකට බුදුජන් වහන්සේ සහ නාගාර්ජුන පාදයන් දෙන්නම ප්‍රතික්ෂිප්තයි. තේරවාදත් ප්‍රතික්ෂිප්තයි. ඉස්සරහට යන යන්නේ මහායානයි. එහෙමත් Hindu. මොකද ඒකේ පූජා විදි තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් පූජා විදි ඉතින් අපිත් කරන්නේ මහායානෙන් හරි Hindu ආගමෙන් හරි පූජා විදි ටිකක් අරගෙන මේ තේරවාදී නග හිටවන්න හදනවා ඒක හරියට ගැරන්ටි එක කර වැඩි වරන් කට්ටක් කරගෙන උස්සගෙන පෙනයක් වගේ තියාගෙන මටත් පෙනේ තියෙනවා කියලා පෙන්වන්න හදනවා ඒ නිසා තේරවාදී ගන්න හැම ප්‍රයත්නයක්ම තේරවාදීට සාපයක් තේරවාදී කරන හැම වැඩක්ම තේරවාදීට සාපයක් මොකද ඒ කට්ටිය ගන්නේ ඔය මේ ස්පිරිටුවල් පිල්ග්‍රිම්ස් වලට ඕන දේවල් අරයන් මේ ණයට ගන්නවා. තාන්ත්‍රික වාදයෙන් ගන්නවා, මහායානෙන් ගන්නවා, Hindu ආගමෙන් ගන්නවා. මේ සංකල්පයේ බුද්ධහම කියලා ලිලියල්ල ගන්න දෙයක් නෑද? ඒ නිසා අද තියෙන මේ ওই බාහිර තියෙන විශාල මතභේද තියෙනවා. මේ බෞද්ධ සහ බෞද්ධ සිංහල බුද්ධ ආගම නැති. ඒ කිසි කෙනෙක් සතිය දන්නේ නැහැ, භාවනා කරලා නැහැ. සතිය භාවනා කරන්න මේ පිස්සු. මම කතා හිතුවත් හිතුව දෙනකම් කතා කරන්න පුළුවන්. චිත්තක්ෂණයක්ව සතිමත් වෙන්නේ. හැබැයි සත්‍යමත් එක්ක නම් මේක දැනගන්න ඕනේ ලෝකයා පැතිලා ඉන්න භ්‍රමජාලේ හැටි. ඒගොල්ල ආරූඪ කරන දැන් මෙයාට හොඳයි කියලා දාලා ඒක පුරණු දෙල්ල හැන්දනකම් ගන්නවා. මෙයාට නරකයි කියලා දාලා මේ මිනිසා හොඳ ඉඳලා නරක වෙන්න පුළුවන්. නරක ඉඳලා හොඳ වෙන්න පුළුවන්. නමුත් මර දාපු ආරූඪ කරපු එකට මම එක බොරුව කියන්නේ බොරු දහහක් කීක තමයි ජීවත් වෙන්නේ. ඉතින් කොහෙද මට සතියක් හදන්න අහිංසක වෙන්න නිර්මල වෙන්න වෙලාවක් නැහැ. හැබැයි ලස්සන තියෙන කොන්න තරම් ආරෝඩේ මේක පැහි පැහි හිටියත් හිතේ යතේ අහිංසකම හේම තියෙන. හැම කෙනා තුළම තියෙන අව්‍යාජත්වයේ හේම තියෙන. අපි ඒකට නෙවෙයි කතා කරන උරුට්ටුවටනේ කතා කරන්නේ. ඝටණ්ඩනේ. ඉතින් ඒකට එයි මායි දිස්සරම මතවාදී ගැටුමක් මිල කවදාක සංවේදනයක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් නිවෙනෙලීම දේශනා නිසා මේ අපේ ථේරවාදී බුද්ධ ආගමට අලුත් මේ ඉවර වීමක් ඇති කර දුන්න ඥානදාන. ඥානදර්ශේ කවදාකවත් ආධිකාර ආදිශංකර ගැන කතා කරන්නේ නැහැ. මහායාන බුද්ධ ධර්මයේ සමහර ඒවා ගැන කතා කරනවා බොහොම ඈතින් නිදර්ශන වශයෙන් අරගෙන. Hindu ආගම කතා කරන්නේ නැහැ. කතා කරනකොට ප්‍රාසංගික ක්‍රමයටම ඇතුළතින්ම උත්තරයක් දෙනවා. මෙන්න මෙහිමයි අපේ අපේ ඇතුලේ මේ ප්‍රභාසරෝ හිත තියෙනවා අනිදසන විඥානයේ තියෙනවා මේ පටවියට මං අතාත්තගෙදම කියලා ආරූඪ කරගත්ත දේෙන් මට ඕන නම් අතාරින්න පුළුවන්. මට ඊට පස්සේ ඒකයි සාරාකාන්තාරේ දෙන අක්කරේකුයි දෙක සමාන කරන්න පුළුවන්. හැබැයි ඒකට කැමැත්ත තියෙනවා. එතකොට මොකද වෙන්නේ? සදාචාරවාදී හැලිච්ච දවසේ ඒක ඒක භයානක දැන ඥානසන්දේ බොහොම අරසාකාරී දෙයක් රකින්නවා. අපිට දෙමව්පියන් විසින් දාන්න සදාචාර ධර්ම තියෙනවානේ. සීලබ්බත පරාමාස කියලා જાතියක්. අද වැඩි හරියක් ඉන්නේ සීලබත පරාමාසය. සීලය කියලා අල්ලලා තියෙන්නේ පරාමාසය. සීලේ පරාමාසය නේද? දෙදිසේ අරගෙන. ඉතින් මේ ළඟදී මේ ඒ තව හමු කෙනෙක් ගාඩ් ගියාට පස්සේ කිව්වලු මම හිතන්නේ කියලා තියෙන මේ කිනුදුලා ගලා හම්බුනන. එයා කන්දේ හිටි මේ ඒ සංකල්ප උපවාසලා මේ මේ විනයවාදී කට්ටිය. විනය විතරම නිකතා කරන කිසිම ධර්මයක් නැහැ නේ උපවාසලා උදේ ඉඳලා ඉඳලා කන සිවුරේ පාටයි, ගොටු අත්තයි, වටහත්තයි ගැටවට ගැන්ලි ඕව විතරනේ කතා කරන්නේ. උපාන්තරට කිසිම ධර්මයක් තේරෙන්නේ නැහැ කියලා. ඒ කියලා තියෙන කරන ධර්මයේ තේරිලා නෙවෙයි. නමුත් මේ සීලබ්බතල්ලගෙන නටන නැටිල්ල ගැන කතා කරනවා. ඉතින් ඒකකොට නිකන් අරණ්‍ය ආමුදුට පස්සට යනවා එල්ලුම් කාලා. මොකද අරණ්‍ය ආමුදුර ඉතර පොතපතේ විදිහ දන්නේ නැහැ. මම දැනගෙන නෙවෙයි කතා කරන්නේ. ඒගොල්ලෝ ඒක දැනගෙන කතා කරනවා මේ විනය පැත්තට ගියොත් කියන ඕ පැත්ත විතරමයි. ධර්ම පැත්තට ගියාම විනය ඇත්තෙම නැහැ. දැන් මේ යන කතාවල විනය නැහැ. ඔය මේ කියන මේ ඔන්ටොලොජිකල් ගත්තත් කොග්නිටිව් ගත්තත් එපිස්ටමොලොජිකල් ගත්තත් විනය පැත්තකට දාලා කරන්නේ. ෆිලොසොෆිකලි කතා කරන්නේ. නැත්නම් දර්ශනවාදයකට අනුව. නමුත් ඇඟ රිදෙන තැන තමයි නැත්නම් විනය කල්පන කරනත් එක තමයි ඇයි ඉන්දියාවෙන් බුද්ධ ආගම අකාමකා ගියේ. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 800කට පස්සේ සම්පූර්ණයෙන්ම අයින් වුණා මොකද? අද්වෛත වේදාන්ත ඇවිල්ලා ගියෝ අපි බුදුහාමර පෙන්නේ යනටත් උඩින් අපේක තියෙන්නේ අපි බුදුහාමර ඉස්සලා ඉඳලා කියලා තියෙනවා මෙයා සාක්ෂාත් කරබව හැබැයි එයා විතරයි සාක්ෂාත් කරේ කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා බුදුහාමඳුරන්ගෙන් ඇර කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ මේ බුද්ධඝම වෙන්න හදලා බුදුහාමඳුර අනුව යන්න කියලා බුදුහාමඳුර අනුව ගිහිල්ලා කරන්න බෑ ධර්මයේ අනුව යන්න ඕනේ ඒ නිසා නිදර්ශන කරන්න පුළුවන් විඥාණයට රහුවෙන ආරූඪ ටික ආරූඪයක් වශයෙන් බාර ගන්න එකට සම්මුති සත්‍යය කියනවා. ඒ ආරූඪේ පැත්තකට තියන්න පුළුවන් බව මතක තියාගන්න සතිය. නිවෙන්නේ. ආරූඪය අයින් කරුවට මොකුත් වෙන්නේ නැහැ. ඒක හරියට මේ පරණ හැව අයින් කරුවා වගේ මේ උරගෙදී. අලුත් තමක් එනවා. අපි වෙලා දිනාට පරණ හැව ආයෙ දාගන්න හදනවා. පරණ කෝට් එක දාගන්න හදනවා. ඒ නිසා විඥානයේ තියෙන මේ විඥානයේ විශ්ින් දෙයකට ආරූඪ කරන ලද්ද තමයි නාම රූපය කියන්නේ. එහි විඥානේ නැහැ. විඥානේ විසින් මම මේ කෙනෙකුට නමක් දානවා. මෙයාලා යාළුවා හොඳයි නරකයි කියලා. ඒ දාන නම ආරූඪේ මෙයා නෙවෙයි. මෙයාට අඳින කෝට් එකක්. ඒ කෝට් එකේ විඥානේ නැහැ. ඒස නාම රූපේ විඥානේ නැහැ. ඊට පස්සේ අපි ඇසුරු කරන කෝට් එක විතරයි. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු ආශ්‍රය කරන වෙලාවක් නැහැ. ඔය මේ චීනේ හිටිය මිනිස්සේ කන්දරේ වගේ නස්රුදීන් වගේ එයාට කියන්නේ හොඳ ලස්සනමක් තියෙනවා මේ පස්සේ මතක් වෙයි. මම හරි දුප්පත්. ඉතින් ප්‍රභූවරයෙක්ගේ දෙට ආර්දනාවක් ලැබෙනවා පුරුද්දට මිනිහා යනවා පරණ කෝට් එක ඇඳගෙන ඒ කියන්නේ ඉරිලා අඩුවඳ ගහන කෝට් එකක් දාගෙන. ගේට් වෙන මිනිස්සු එළවනවා. මෙනිකම් මෙහෙම ඉංගන් දෙන මිනිස්සු කියලා. ඉතින් මිනිස්සු දන්නා මට ආර්දනාවක් තියෙනවා අයිතිකාරය ගේ ඇතුලේ හීට් වෙන මනුස්සය සැලක හිඟන්නේ උටයි කියලා පස්සේ මනුස්සයා ළඟ ඉදට ගිහිල්ලා කියනවා මට කෝට්ටක් නාට දෙන්නයි කියලා. කෝට්ටක් කන ගියා පස්සේ ආ හීට් මනුස්සය හැල්ට් එක ගාලා ගන්න ඇතුළට. ඉතින් ගිහලා ඉඳලා මේකේ ඉඳගෙන උන් කෝට් එකට කපනවා. දැන් මේකෙන් අරගෙන කෝට් එකේ සාක්කුවට උන කාපන් කාපන් උඹ නිසා තමයි මේ දෙයට මම බෙබ්බත් කරනවා. ඉතින් මට හිත මේසු බලනවා මේ මනුස්සයා මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ සෙල්ලන්නේ නැහැ. ඔයා කන්නකො. ඔයා තමයි වැදගත් මෙතන. ඔයා කන්නේ කියලා සාක්කුව ඔක්කොටම පුරවනවා. ඊට පස්සේ කට්ටිය වඩු කරා මෙහා නැත්තම් මට ඇතුළට ඉන්න දෙන්නේ නැහැ මට නෙවෙයිනේ සලකන්නේ මිනිස්සු. කෝට් එකටනේ. ඒ නිසා කෝට් එකට කවනවා. අද උපාධි කෝට් එකට තියෙන තැන. දෙනික මේ කොටන් වලින් මැව්වයි කියලා දෙයක් නැහැ. උපාධි කෝට් එක කියලා වෙන නමක් දානවා. ඒක ඇඳට පස්සේ වෙන උණ අපි අපිත් උපාධියට යන වෙලාවේ ඒ ඉදාට පඩ පඩ හම් පඩ ගඳයි වුණා. මුළු අවුරුද්ද පුරාම අර ගවඩාවක දාලා තිබිලා ඉදාට දෙනවා. ඊළ කියන මේක ලොන්ඩ්‍රියට දාලා ගන්නේ කියලා. රුපියල් පහක් යනවා මේ ඩ්‍රයි ක්ලීන් කරන්න. පිස්සු මම ඕක පිටින් ඒක දාගත්තා නිකන්. එතකොට හම්ම රැලි වැටිලා ගන්න දැන්. ඉතින් ඔක හම්බෙච්ච ගාන පැය හතරයිද කොහොද ධානයෙන්ද දෙන්නේ. ඒ විලායේ ඩ්‍රයි ක්ලීන් හපෝරි ගිහලා ඔක මැද්දල අරගෙන හැලලා ක්‍රීස් තියලා ඇඳගෙන ඉතින් ෆොටෝ ගන්නවා. ඉතින් මං දැක්ක පඩ ගඳ හඩු ගඳ අරකේ ඉතින් ගහලා පොලිමේ තියෙන සෙනෙට් හවුස් එකේ පිටිපස්සේ දැන් මේ මාච් එකට යන්න. ඉහිල වාඩි කරවලා ඉතින් අම්මල දාතලා තියාගෙන වේදිකාවක් හදලා වයිස් චාන්සලර්ත් වෙනවා චාන්සලර්ත් වෙනවා ඒගොල්ලෝ ඔක්කොම අර අන්නම් මනම් දාගෙන පට්ට අවුවේ. දාගෙන ඉතින් අතට දීලා උපාධි දෙනවා. අයියෝ කොම් පිට්ටු හදනවා හොඳයි. වැලි බැල්ල පොල් කටට පොල් කටට වැලි ටික කරන කොම් පිට්ටු ඉදියෝ ඉදියෝ කියලා පොඩි කාලේ කරා ඊට හපම් මේ සෙල්ලම. එහෙම ටික දැම්මට පස්සේ අන්නේ නැහැටි. කෝට් එක දැම්මට පස්සේ ඊට පස්සේ MSC එකට මේ උපාධි උත්සව පටන් ගන්න MSC කාර්යයේ. රතු පහට කෝට්ටම් ගන්න. ඉතින් මම MSC එක පාස් වෙලා ගියේ. මට හිතුණා පැවිදි වුණාට පස්සෙත් ගිහිල්ලා කෝට් එක අරගෙන ඉන්න. ඒ ඉස්සෙල්ලම කතා කරන්නේ අපිටනේ. සම්නිකර ওই වගේ එකක් තමයි මිනිස්සුෙක් දකුවාම අපි කෝට් එකක් අඳිනවා. ආරුඩක් දාන. අපි ඊට පස්සේ සලකන්නේ මේ මිනිස්සුට මේ කෝට් එකට සලකන්නේ. මිනිස්සයා කවුද කියලා දැනගන්නවත් අපිට ඕන කමක් නැහැ. දැනගන්නෙත් නැහැ. මිනිස්සයාගේ ප්‍රകൃතිය නිවන් දකලා තියෙනවා. අනිදර්ශනයි. විඥානේ ඒකට බහින්නේ නැහැ. විඥානේ බහින්නේ මේ ඇඳගෙන ඉන්න හැටියට. මෙයා ඉඳගෙන ඉන්න හැටියට, කෑම කන හැටියට, කතා කරන හැටියට. අපි ගන්න මැනර්ස් කියලා කියනවා. ඇතුලේ තියෙන කක්ක ගොඩක්. මනස උගන්නන්න වෙනම ඩිප්ලෝමා කෝසස් තියෙනවා. දැනට ගියාම හිත ගන්නාසු විස කතා කරන්නේ කොහොමද? රේඩියෝ එකට කතා කරන්නේ කොහොමද? ටෙලිවිෂන් එකේ හැසිරෙන්නේ කොහොමද? නළුවෙක් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ උට තෑගි දෙනවා තාත්තිකව රංගපෑම. කියන්නේ අමු බොරුනේ තාත්තික රංගපෑම කියන්නේ. තාත්තික රංගපෑමක් කියලා කියන්නේ ඌ සම්නිකර 100 100ක් බොරුවනේ. පැවිද්දොත් ඔක්කොම තාත්තිකව රංගපානවා. අවුරු යාවුවා වටත් ඇරගෙන බොම් බොම් ගායට පහඩි වෙලා ඉන්නවා. ඔන්න තව බෑ එකමාර්ගෙන් බලන්න සිවුරු ගලවන වැඩ කරන වෙලාවට කොහොමද සංගය කියලා? ඒ වෙලාවට කියන කාටවත් ඇතුළට එන්න තහනම්. පිරිමයට විතරයි. අමුඩේ ගහින වැඩ. ඒ වෙලාවේ කවුරු හරි ආවම අපිටත් අප්සෙට් දැන් දුවනවා සිවුරු හොයන්න. අත් දෙකෙත් මල. ඇඟෙත් දාඩිය. සිවුරත් හොදන්නේ. මේ ආරෝඩේනේ තියෙන්නේ. ඒක කවුරු හරි දැකලා තියෙනවද දන්නවද? සර්වඥාන්සේ කාලේ සිවුරු වෙන්නේ කොහොමද කියලා. අද මේ ක්‍රමයට කියලා හිතනවා. නෑ. වෙන තාලයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ කවුරු හරි දැක්කනම් මේ විලුල මේ ගැටවට ගන්නේ නැහැ කියලා හන්දි බණිනවා ගෑ ගහනවා දෙබන උඩ සිවුරු ඇඳලා තියෙන ඕනේ වෙන තාලයකට ඇඳලා තියෙනවා. බලනකොට රණ්ඩු වංචාවට පණකාරික ධර්මපාලතුම දෙන්නම කිව්වා විදෙන්නේ සිවුරෙන්ද කියලා ඒ දෙන්න ඇඳගෙන ඉන්න සිවුරු දිහා බලනකොට නෙවෙයි. අන්දනේ යට වෙන්න අඳිනවද, සමෝ අඳිනවද, උඩට වෙන්න අඳිනවද? සියන්නිකායේ, රමරපුරිකායේ යට වෙන්න අඳිනවද? අපේ නිකාය සම වෙන්න අදිනවා. තව සමහර කියනවා අන්දනේ පේන්නේ නැති වෙන්න අදින්න ඕනේ කියලා. අවකන පුදු පිළිමේ අන්දනේ පේන්න අදලා තියෙනවා. මොනවද මේ අල්ලන්නේ තියෙන්නේ? මං කියන්නේ අපි මේ තියෙන ගුරුකුලයට බැනලා රණ්ඩු කරන්න කියලා. නම් කරන්ඩ මේක ආරූඪයක් බව මතක තියාගන්න. මම බුදුම කියාට පස්සේ හාමුදුරු සෙලක වැතර ගෙනියලා මේ ජංගීය පෙන්නනවා කට්ටියට. ඊට පස්සේ මේ මේක පෙන්නනවා. බුදුම ස්වාමීන් වහන්සේලාට මේ ගන්තිපාස කවදාකවත් නැහැ රටේ. ආණ්ඩුවේ චුරුමහන්නේ පැකට් එකක් ගත්ත ඇඳා සුමාන දැකලා විසිකරා. පාත්‍ර කුච්චන්නේ කවදාකවත්. ඌබු නැහැ කවදාකවත්. පඳු නැහැ කවදාකවත්. ඉතින් මේ මේ පඳු සුවඳ එනකොට ඒගොල්ලෝ කියලා කියන මෙන්න ලංකාවේ හාමුදුර කෙනෙක් මෙන්න ජංගෙය. මෙන්න ජීවෙය. මෙහෙම තමයි පාත්‍ර පුච්චන්නේ. අපිට ඒක කියලා පෙන්වන්න විදියක් නැහැ. බනු ගහනවා. එහි ගියාට පස්සේ මම අවුරුදු 4ක් හිටියා. ඒ පළවෙනි සිවුරේ පඳු හොදලා ගියාට පස්සේ ඉවරයි. ආය කවදාකවත් පඳු සිවුරක් අඳින්නේ නැහැ. ඉතින් මෙව අපි අපි කියන අපේ තේරවාදී කියන වටිනාම සම්දර්ශන කියලා. හොඳයි. නමුත් මේක හිත ගලව ගන්න බැරි නෑ. මේක මම කියාගෙන මේක මම කියාගෙන ගලව ගන්න බැන්න ඉතින් අපි ඒකමට නිවනක් හදනවා සංකාරයක් හදනවා මේවා ආලුට කරගත්ත දේවල් අවශ්‍යතාවය තියෙන සීල සමාධි ප්‍රඥා ඉතින් ඒ විදිහට සීල සමාධි ප්‍රඥාවට මේක බාධාවක් වෙනවා නම් අපේ සංඝ පිරිස අතරේ අපි විලෝපණය කෙරුවොත් අපි ඒක නැතුව සංඝ පිරිස කරන දේ කරලා සමග්ගාණන් තපෝසුකෝ කියලා ඉන්නවා. ඊට අමතරව තියෙන දේවල් ඔක්කොම මේ ආරූඪ කේන්දරේ බව. අපි විසින් පිට කහතර ස්ක්‍රිප්ට් කරලා තියෙනවා. අපේ මොළේ කියලා තියෙනවා මේක හරි කියලා. ඒක ඒක මට දැන් කියලා තියෙනවා මේ වැඩේ කරන්න එපා. ඉතින් මම මේක ගුරුවරයාට සන්තෝෂයෙන් කවුරු නොකර ඉන්නකොට දැන් කවුරු හරි කරනවා දැක්කොත් මට නිකන් ඉන්නම බෑනේ. මට කිව්ල අර මනසට කියන්නේ දැන් තමසු මොනවද ඔය කරන්නේ මේක අර මනසන කොහෙද උපතේ තියන්නේ කුණු අර පහන්න එපා මට ගුරුවරට කියලා දෙන කරනවා මේක ඊට මම කරන්නම් මට පෙන්වන්න අසවල් ශික්ෂාපදේ කියලා ඒක පින්නේ තරහයි මොකද මෙයාට පෙන්වන්න ශික්ෂාපදයක් නැහැ මෙයාට තියෙන ගුරු ආමතුරු කිව්වයි කියලා එයාට කියත හැකි ඕනනම් ස්වාමීන් වහන්සේ මගේ ගුරුහාර මේක හොඳ නම් කරන්න මට නම් ලාභයි කිව්වොත් මේ ආමතුරු මෛත්‍රී ගෙංගක වෙයි කඩා පැන්නොත් කඩා පැන්නොත් ඒ නිසා බෞද්ධයාට විරුද්ධව ක්‍රියාත්මක වෙන ලක්ෂණ ටිකක් තියෙනවා. දන්න හැමදේම හුඟක් වෙලාට බෞද්ධයාට විරුද්ධව හිටලා තියෙනවා. මොකද පේන දේ නෙවෙයි බලන්නේ. හිතේ තියෙන දේ බලන්න හදනවා. ආරූඪේ බලන්න හදන්නේ. මොකද ආනාපානේ නැහැනේ ආරූඪයක් ආනාපානේ ප්‍රകൃතිය. ප්‍රകൃති ආනාපානේ කවදාකවත් හිතන ආනාපානේ නෙවෙයි. ඉතින් ඒක කපාගෙන මනුෂයාට මේ භාවනා කරන්න තියා, සත්‍ය පිටරන්න තියා, මූල කර්මස්ථානට ය아가න්න බැරි නම් ඉඳගෙන ඉන්න හැටි බලන්න බැරි නම් කියන බිග්ිනර්ස් මයින්ඩ් කරන්න ආධුනිකයෙක් ගීතක් ගන්න. අපිට පේන දේ කියන්නේ මොකද්ද පේන්නේ කියලා. ඒක ප්‍රකෘතිය. ඒක ඉතිහාසයට අහු වෙන්නේ නැහැ, භූගෝලයට නැහැ, කිසිම විශේෂයකට අහු වෙන්නේ නැහැ. මොකද මේව පොත්වල ලියන්න බෑනේ. ඒකට ගියේ නැතුව කවදාකවත් ඔය කම්ඨාන සුද්ධ වීමක් සාමාන්‍යකරණ වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ඉන්නේ ඩී ලර්නින් process එක. අපි ඉන්නේ අන්ලර්නින් process එක මේ ඔළුවට දාපු ස්ක්‍රිප්ට් එක. දෙමාපියෝයි පන්ති බාර ගුරුතුමයි පන්සලේ ආමතුරුයි අපිට දාපු මේ ස්ක්‍රිප්ට් එක මේ පර්මනන්ට් පේන්ට් එකක් නෙවෙයි කියලා පෙන්වන්න අපි හදන්නේ. ඒක නිකන් පන්සලේ දිවා ඉරසෙටම මැකෝ වගේ කරදයි. නිගරු කරන්න එපා. ඒ ඉන්න තැන ඒකට ගරු කරන්න. නමුත් මතක තියාගන්න මේක හදපු එක්කන එක දාපු එක්කන කවදාකවත් ඒ ಗುಣ අල්ලන්නේ නැති අනිදර්ශන විඥානේ දන්නේවත් නැති කෙනෙක්. දන්නවනම් කාටවත් ස්ක්‍රිප්ට් කියන්නේ නැහැ. භයානකම දේ තමයි මේ අවුරුදු 3 4 ළමෙක් පන්ති කාමරයක දාලා ඌ හතරස් කරන්න හදන හැටි. ආයේ ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඌට සාතිකයක් දෙනවා, ටැග් එකක් දෙනවා, දීලා අස්කුරක් උඩ ඇරියක උඩ ඇරියට පස්සේ ඌ ඒ පචේම අනික් කටට උගන්නවා. ඌ දන්න මොකක්වත් නැහැ. මොකද ඌගේ මොලේ වැඩෙන්නේ දෙන්නේ නැහනේ. මේ අනම්මනන් දාලා. ඉතින් ඊට පස්සේ પરම්පරා දෙක තුනකට පිස්සෙනවා. නමුත් අනිත් පැත්ත හරවන්න පුළුවන් සතියේට ඒ කවදාක ප්‍රමාණයි. කොච්චර ගැට ගැහිලා තිබුණත් කොච්චර සංකත වෙලා තිබුණත් කොච්චර අරුඩ වෙලා තිබුණත් ඊට කියන්නේ ඔක රැකපන්. ඕක මේ පිටින් ගාපු සායමක් විතරයි. වාහනේ කියන්නේ පේන්ට් එක නෙවෙයි. එන්ජින් එක. ඒ නිසා පේන්ට් එක මාරු කරන්න පුළුවන්. ඒ සිංගර්මන් මැෂිම තියෙන පරණ එකේ. ඒක පේන්ට් කරන්න තමයි. ඒක පේටන්ට් රෙකෝඩ් කරලා තියෙන්නේ ඩිසයින් එකත් එක්කම. ඒ නිසා සිංගල් මැෂින් එක පේන්ට් එක කපලා තින්ත ගහන්න තහනම්. එතකොට මැෂින් එක අලුත් කරපුවා කියනවා. කාර් වල ඒක නැහැ. කාර් වල පේන්ට් එක මාරු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දසන විඥානය සහ අන්දසන විඥානය, දසන විඥානය කියන්නේ හරුඩේ සංස්කාර මවන ලද්දක්, පටවන ලද්දක්. ඒක ඔබ හිතුවට නිත්‍ය සුඛ සුබ නැහැ. ඒක වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඔය පටවන ලද්දක් හරුඩේක වෙනස් වුණා කමන්නේ නැහැ. වෙනස් කරන්න යන්න එපා. වෙනස් වෙනවා සබා ධර්මෙන්. ඕක පිළිගන්න යනවා නම් අනිච්ඡං කියන එකට අනිත් සංඥා වෙනවා. ඒ නිසා මේ මම මේ සාකච්ඡා කරන්න කිව්වේ මේ අද්වෛත වේදාන්තයයි නැත්නම් අද්වෛතය වේදාන්තයයි කියන දෙක අරගෙන මොකද අද ලංකාවේ ඉන්න උගා කාම්බුරි තාමත්ම ප්‍රබුද්ධව කතා කරනවා. මේ කතා කරන්නේ බකබ්බත්මය ගැන. කතා කරන්නේ බ්‍රහ්ම ගැන. කතා කරන්නේ වේදාන්තය ගැන. කතා කරන්නේ අනිදස්සනේ මේ මේ අද්වෛතය කියන්නේ. බුදුජානනාංශය සඳහන් කරලා තියෙන අද්වෛතයයි මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය වෙන් කළ දක්වනවා කියන එක එච්චර ලේසි නෑ. නමුත් උත්සාහ කරලා තියෙනවා විකු බෝධි උත්සාහ කරලා තුන කටුකුන්ද සාන්ති උත්සාහ කරනවා යම් තැනක අපිට ඉස්සම් වෙයි. නමුත් ඒක බලන්න මේ සාමාන්‍යයෙන් Tamanට <clears throat> මූලික ඉන්ද්‍රිය ධර්ම ටික හදා ගන්න ඕනේ. ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥා හදාගෙන දැනගන්න ඕනේ. අපි මේ දන්න දේ හෙලි කරන්න බැරි නම් දර්ශනවාදයේ විදිහට ආදීන විදිහට දන්න විදිහට ඒකයි ඔය දලයි ලාමතුමාලගේ සම්ප්‍රදාය හරි දක්ෂ. ඒවා අවුරුදු 14ක් උගන්වනවා. මේ අපි මේ දැන් උගන්වන්න හදන දේ අවුරුදු 14ක් එක දිගටම වාදපත උගන්වනවා. ඔබට මේ විදිහේ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකට මෙහෙම උත්තර දීපන්. මෙහෙම වෙනවා ප්‍රශ්නයක් මේකට උත්තර දීපන්. ඒක තමයි දසුත්තර සූත්‍රයේදී සාරිපුත්‍ර සාන්ති කියන්නේ ඔබ දන්නවද ඒකෝ ධම්මෝ කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කතමෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ කියලා අහලා උත්තර දෙනවා. ප්‍රශ්න 100ක් අහලා උත්තර 100ක් දෙනවා. ඒ වගේ දෙයක් දලයි ළමතුමා කරලා දෙනවා. මොනම ප්‍රශ්නයක් අහනකොට හැරෙනකොට දන්නවා මේ අහවල් ප්‍රශ්නේ අහන්නේ කියලා. උත්තර දෙනකොට પરම්පරාවම නැති වෙන දිලා තියෙනවා. තේරවාදේ හරිම පටුයි. අනිත්‍යව බලන්නේ හරියට කුරාණේ කියන කට්ටිය අනිත්‍යව බලන්න එපයි කියනවා වගේ. ඉතින් අන්තිමට ගිහලා ප්‍රශ්න ප්‍රශ්නයක් අහනකොට එයා කියන එක්ක උඹලා මුත්‍යා දෘෂ්ටික කියලා පැත්තකට යනවා. නැත්තම් නිකම්ම මේ වැරද්ද වහන ගන්න වෙනවා. අපි මේ වාද කරන්න හදනවා නෙවෙයි. නමුත් හොඳට මතක තියාගන්න ලෝකේ කියන්නේ වාදයක්. ඒ වාදයට අනුවට කවුරු ප්‍රශ්නයක් ආවත් අපි ඒක නිසි තේරවාදයට ගෞරවණීය උත්තරයක් දීලා අපි දකුණට සිද්ධ දාලා වමට කපලා යන්න ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දි මේ ඥානදර්ශනාගේ පෙන්වන දේ පටවියට අපි ආරූඪ කරලා ඒකමතින් දුක් ගන්න හැටි. කාම ලෝකයටත් ගැලපෙනවා රූප ලෝකයටත් ගැලපෙනවා අරූප ලෝකයටත් ගැලපෙනවා නිවන දිත්තේ එකක් ඇතුළේ තියෙනවා. හැබැයි ඒක මේ සාකච්ඡා කරන්න පුළුවන් කිසිම භාවනාවක් නොකර. ඔය ඔය වාදයට යන්න පුළුවන් කිසිම සීලයක් නැති කිසිම මොකක් නැති ව්‍යාකරණ ටික දන්නවනම් පොත් ලියන්න පුළුවන් නොබෙල් ප්‍රයිස් ගන්න. හැබැයි කිසිම ගුණ චරිතයක් නැහැ. ඒ අන්දින් ඥානන්ද සාංශේ ගුණ චරිතයක් තියාගෙන මේක කියව පළවෙනි කෙනා. නැත්නම් විශ්වවිද්‍යාල ওই විෂාරියට කතා කරන. ඒ කතා කරන කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා නැහැ. සංඝයාගෙත් නැහැ ගියන්ගෙත් නැහැ. ඒ නිසා අපිට උත්සාහ කරන්න තියෙන්නේ අපි ඉස්සරහට අපේ චරිතෙන් කරන්න තියෙන සීල සමාධි ප්‍රශ්න හදාරගෙන මේකටත් පොඩ්ඩක් අහුම්කම් දීලා මේක නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අහනකොට තේරෙයි අපි මේ භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට මොකද අපිට පැටලෙන්නේ කියලා. ඒ නිසා ඒක නැතුව මේ sannivedanaya ව්‍යාකරණය භාෂාව ඍජු කර ගැනීමට හරි වටිනවා මේ සාකච්ඡාව. හැබැයි ඉතින් තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. මොන දිහා බලනකොට නම් මට පේන්නේ තේරෙලා නැතුව ආවා. ඒ නිසා මම මෙතන නැත කරන තරම් දැන් දෙක තුනක් තියෙනවා ඒක. මම කතා කරන විනාඩි 45ක් විතර. ඒ නිසා යන්න දෙන්න මම කරන්නේ මම ඊට පිටුව පෙරලන්න දෙන්නේ ඒ පිටුව තියාගන්න. මොකද කියන්නේ කවුරු හරි මේ ඒ ගැන මත ප්‍රකාශ කිරීමක් කරනවා නැත්නම් සමාර්ථ කරනවා. ස්වාමි විවේකානන්ද ඒ ඒගොල්ලෝ කියන කතා ගන්නකොට මේකත් එක්ක ටිකක් සමව යනවා වගේ. ඒවල් සත්තුරු කියලා කෙනෙක් දැන් මෙලොස්ල කවුද? සත්තුරු කියලා. සත්‍රු සත්ගුරු සත්ගුරු ඒක ඔයත් ඔය ටික කතා කරනවා ඒ යෝග භාවනා කරුවා ඒගොල්ලෝ වෙනම කතා කියන්නේ දැන් ඉවදෙයන්ගේ අර නිමිය ගැන කතා කරනවා ඒ කියන්නේ ඒ ජීව කෙනෙක් කියලා මිනිස්සේ කියලා කියන්නේ ඒ ආවිලා සත්‍යහතම එකටත් එක්කම කරක් තියෙනවා මේ පුසල් ගිය ගත්තාම කියන්න දෙයක් තියෙනවද ඔක ගැන? හත නෙවෙයි අට හතක් එකතු වෙනවා යවතන. පුරුෂලිංගේ ඍජු වුණාට පස්සේ ওই තේන් තියෙන තව දෙයක්. ඉච්චරයි. පුරුෂලිංගේ කියලා දැම්මත් එකයි මොන එක දැම්මත් එකයි. ඒක තමයි තන්ත්‍ර විද්‍යාවේදී ඔච්චරයි ගියේ. තන්ත්‍ර ගැන කතා කරනවා තේරවාදී හොඳටම තේරිච්ච කෙනාට මහායානයේ සුදුසුකම් ලැබෙයි කියලා. සුසුකාරේ මහායානි මහායානි සම්පූර්ණ කෙලපැමිණිච්ච කරන තන්ත්‍රයාණ්ඩ සුසුකම් ලැබෙනවා කියනවා. තන්ත්‍රයන් කියන්නේ ලිංගිකයේදී සතියෙන් හිත පවත්වනවා. සම්පූර්ණ ලිංගික ක්‍රියාවලියේදී සතියෙන් හිත පවත්ලා අන්තිමටම කියනවා හරි නෑ මේවා කියන එක. තමන්ගේ අම්මත් එක්ක ලිංගික ක්‍රියාව කරන්න පුළුවන්ද කියලා අහනවා. ලිංගිකව හැසිරෙන්නත් බෑ මාතෘකාවක් නැතුව. ඒක හතට වැඩි යනවනේ. දැන් තාත්විකදී. අම්මත් එක්ක ලිංගික <clears throat> සාවාසය දෙන්න පුළුවන්ද? ලිංගික ඇති කරන්නත් බෑ, මාතෘත්වය ඇති කරන්නත් බෑ. එතෙන්ට යනකම් මේ හිත මේ සතිය පවත් ගන්න ඕනේ කියලා. සතියම කියන්නේ අවදිභාවය ගැන කතා කරනවා. ඒ නිසා සිවලිංගේ වගේ දෙයකට යනකොට ඕන තරම් තියෙනවා මේ ඔය කියන මේ ස්පිරිචුවල් ටුවරිසම්. මම ආධ්‍යාත්මිකව එතන ගියාට පස්සේ ෆුල් ආතල් එකේ ඉන්න භජන් ටිකක් තියෙන්න ඕනේ. එතනින් ගියාම ඔය ඕම් ශිවා කියනට උඩට ගහලා ඉන්නවා. දුවට කුඩු ගහලා තියෙනවා. මේ මේ මම මේ අපහාසයට කරනවා වෙන්න පුළුවන්. මොකද මට අදාළ නැති මාතෘකාව මම මේ කතා කරන්නේ. ඒ හිමාලයට ගිය කට්ටිය ඉන්නවා. නැත්නම් සරස්වති මේ මොනවාද මේ බාත් වලට යන්න මිනි පුච්චන තැනට ඕන තරම් සාසී මේ කට්ටිය ඉන්නවා. සාමිලා. කොයි වෙලාවෙත් අහස දිහා බලන ඕම් ශිවා. ඕම් ශිවා. උද්දට කුඩු ගහලා. උද්දට කුඩු ගහලා. ඉතින් මේ මිනිස්සු කියනවා ඔය භවනා කරගෙන ඉන්නේ අවවර ගංජා ටිකක් ගහන්න ඕන. එකම අරමුණ ඉඳ තියන්න පුළුවන්. බලන්න ඊටානිට මොකද වෙන්නේ කියලා ලංකාවට ගංජා නීතිගත කරන්න නැති වෙයිද කියලා බලන්න. දුජනාච කියන්නේ පිටින් මොකුත් නැතුව කරන කමයක්. ගංජත් නැහැ, සිවත් නැහැ, ලිංගෙත් නැහැ, බ්‍රහ්මත් නැහැ. උඹ තුලමයි මේ කියන ප්‍රබහසරේ තියෙන්නේ කියලා. ඉතින් අරගොල්ලෝ ඒකයි මම කියන්නේ ඒගොල්ලෝ භාවනා නොකර භාවනා කරන අයටත් උපදෙස් දෙන්න තරමේ ශ්‍රේෂ්ඨ කතාවල් දන්නවා. ඉතින් ඒක උදු බුදුරජාණන්සේ කතා කරලා තියෙන්නේ අපිට පැය කීයක් හෙල්ලෙන තින්දගෙන ඉන්න පුළුවන් කියලා. ඒක නිසා ලංකාවේ හැමතුරු අපිට දෙන ලනු හරි වටිනවා. ඊට වැඩිය ලොකු ලනු කනකොට ඒකත් ලනුවක් කියලා තේරුම් ගන්න. අර මිනිස්සෙක් මේ මේ මේ මෙල්බන් වල වාඩි වෙලා ඉන්නවා මේ මේ මෙහෙම වාඩි වෙලා ඉන්නවා මෙතන තියෙන කුඩ මිටක විතරයි මුළු ඇඟම බැලන්ස් වෙලා තියෙන්නේ. අඩියක් දෙකක් උඩ කුඩ මිටක් ගහලා තියෙනවා. කුඩ මිට උඩ මෙතන වැදිලා තියෙනවා. මිනිහ වාසය මිනිස්සු පට්ට වෙලා බලනවා. බලන්න කුඩ මිටින් යට මේ හත්තක් වගේක් ඇවිල්ලා මිනිහ අල්ලගෙන කුඩ මිටේට බැලන්ස් වෙන්න වෙල්ඩින් කරපු සෙට් එකක් තියෙනවා. ඉතින් ඊපස්සේ මිනිහා ගියාට පස්සේ ගලවලා පෙන්නවා මේ බලන දැක්කොත් ඕන කෙනෙක් පාවෙනවා වගේ පේනවා. කුඩුමිට ඉන්න බෑ. හරියට මැදට මැදට නෙවෙයි තියෙන්නේ මේ කොනක වැදලා තියෙන මිනිහා ඉන්න පාර මැද ඉර්ධි පාතිහාරද ඉන්ද්‍රජාල තේරම කරනවා. අපේ මිනිස්සු ඒකෙත් සිවලිංගය අත ගන්න හදන හැටි. <laughs> මොකක්වත් නැහැ. ඒ භාවනා කරන්න ගියාට පස්සේ මේ මිනිස්සු ආරූඪ කරගත්ත දේවල් නැත්තම් හිතාගත්තට පස්සේ සෝවාන් කියලා. තමනුත් රැටන අනුත් රැටන. රහතුත් එහෙමයි. ඒක නැති කර ගැනීම සඳහා මේ ලබාගත් සෝවාන් මාර්ගයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන තමයි ඔය අනිදසන විඥාන කතාව බුදුන්සේ ගේන්නේ. ඉතින් ඒකෝට අපිට පේනවා ඒක මවාගෙන විශාල පිළිස් මේ මත් කරගෙන ජීවත් වෙන නිකායවල් තියෙනවා. ඉතින් ඒකත් අපි නොදකින් කියන්නේ නරකයි. අපි දැනගන්න ඕනේ මිනිස්සේ මායාව කියන්නේ මෙහෙම දෙයක්. අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. ඒක නිසා කටුකුරුනි සාංශික වෙච්ච සේවයට මොකද දෙනෙක් සංඝයාසලා කැමති නැහැ මොකද ඒක පැහැදිලිවම පෙන්නලා දෙනවා අපි මේ තේරවාදයේ මම මාගේ ආත්මය කරගෙන ජීවත් වෙන්නේ සිංහල බුද්ධ ආගම. ඒක උදාහරණයක් එහෙම කියන්නේ උන්වහන්සේ කියන්නේ පඨවි පඨවි ධාතුවට අපි ආරූඪ කරලා ඒක මගේ කියා ගන්න හදනවා. පඨවි ධාතුවක් තියෙනවා මම කියන්නේ නැති එකක්. ඒකෙන් නිවන් ඕනෙත් නැහැ ඒකට භාවනා ඕනෙත් නැහැ. නිසා දැනට පඨවි කියාගත්ත කොටස අරගෙන ඒක ගැන භාවනා කරපන් ඒකේ පඨවිත්වේ නැති වෙනවා. ආනාපානෙ නැති වෙනකම් භාවනා කරපන්. පිම්බි මැක්ලු මරණ එක නැති වෙනකම් භාවනා කරපන්. එතකොට හරිනේ. එතකොට ඒකේ කියනවනේ ගමන. හොඳයි අපි මෙතන නැත කරනවා මොකද මට ගමනක් තියෙනවා. සවචන දෙයක් කියලා ඉවර කරනවා. මේකෙන් මම පොඩ්ඩක් ගන්නම් මම. දැන් අපි කවුරුත් දන්නවා මල කියන එක පරවෙන්න පුළුවන් බව. නමුත් මා දුටු මල කියලා ගත්තහම ඒක මා කියන සංකල්පයට ඇතුළු වුණාට පස්සේ ඒ නැවත සිහි ගන්නවන්න පුළුවන් නිසා ඒකේ යම්කිසි නිත්‍ය ස්වභාවයක් තියෙනවා. නැවත ඒ ගැන හිතන්න පුළුවන් විදිහේ හිතට යොමු වන නිත්‍ය සංඥාවක් එනවා. ඔන්න ඒ අදහසයි මෙතන සඳහන් වෙන්නේ. පේටන් රෙකෝඩ් කරනවා. මාදොට මල කියලා මගේ මල කියලා ඇමරිකාව රෙජිස්ටර් කරනවා. කවුරුත් දැක නැක මගේ මල නේ. ඊට පස්සේ ඒ මල පර වෙන්න බෑ. විමුක්තස්තක ස්වභාවය අර සංකල්ප දැඩිව ගැනීමක් නැති එකයි. ලෝකයා යොදන විභක්ති රූප දැඩිව ගැනීමක් නැහැ. ඒවා සාමාන්‍ය ව්‍යවහාර බව දන්නවා. දැන ගැනීම නිසාම ඒවට යටත් වෙන්නේ නැහැ. පටවින් නා හෝසින් මම පෘථුවියේ නොවීමි. පටවියා නා හෝසින් මම පෘථුවියෙහි නොවීමි. පෘථුවියෙන් නොවීමි. පෘථුවිය මගේ යයි නොගතිමි. පටවින් නාභිවදින් මෙතන අභිවදින් කියන වචනේ යෙදලා තියෙනවා. මානය පිළිබඳව. නිතර එක ළඟ යොදන පද තුනක් තියෙනවා. අභිනන්දති, අභිවදති, අධ්‍යෝසාය තිට්ඨති කියලා. නිතර සූත්‍ර වල සඳහන් වෙනවා. අභිනන්දති කියලා කියන්නේ තණ්හා වශයෙන් සතුටු වීම. විශේෂ වශයෙන් සතුටු වෙනවා කියන එකයි. අභිනන්දති කියන්නේ. අභිවදති කියලා කියන්නේ මානය පිළිබඳව කියාපෑමක්. යමක් පිළිඅරගෙන කියාපෑමක්. අජ්ජෝසාය තිත්තති කියන්නේ දෘෂ්ටි වශයෙන් පැටලී සිටීමක්. එතකොට තණ්හා මාන දික්ටි කියන පද තුනට සමාන්තරව යෙදෙන පද තමයි අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති කියන්නේ. ඉතින් නැත කරමු. එහෙනම් අපි එත්තවතා චාතිගත සජ්ජහනා කරලා අපේ මේ විමසුම ඉතින් සමාප්ත කරන දවසට සම්බන්ධිත සියලු දෙනාටම තෙරුවන් සරණයි. එත්තවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ